අවසරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ තොරතුරු මහා විහාරයේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාවට නැත්තම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න සභාවාරය ආරම්භ කරමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි කලාකෝ මාතෘකාව ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඉංග්‍රීසි ප්‍රශ්න එකකුත් සිංහල ප්‍රශ්න සායකකම කියනවා. මම සිංහල ප්‍රශ්න වලින් ආරම්භ කරනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානය කර්මස්ථානය ආනාපාන සතියයි. ළඟකදී සිට මා එදිනදා වැඩ කරන විදිහ දීපවා හේකට පුරුද්දෙන් කෙරෙද්දී හුස්ම දැනුම රැළෙන යන එන හැටි මට දැනේ. කණින් කඩ මෙය සිදුවේ. දින්නට වැටුණු මොහොතේම ආනාපානය දැනෙන්නට පටන්ගෙන තද දින්නට වැටෙන තුරුම එය වැටේ. මා වැරදි පැත්තට වැටී ඇතැයි සැක සහිතය. නිවැරදි කරනු මැනවි. දීර්ඝායු වේවා. ඔය දේවගේ ඒක වැරද්දක් කියලා වැටෙන්නේ අහවල් ආදීනවේ දැකලාද නැත්නම් අහවල් කරදරේ දැක්කද කියලා කියනවනම් මේ ඒකෙන් නම් අපිට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක හුස්ම අපි දැනගත්තත් නැතත් විතරම තියෙන එක. ඒක දැන ගැනීම හානියක් වෙන්න විදියක් නැහැ. ඉතින් මේ උගදෙනෙක් දැනගන්න කැමති හුස්ම දැනගන්න ලැබීම හානියක් වශයෙන් කල්පනා කිරීම පමණමයි මෙතන තියෙන හානිය. કોઈ විලාකාරික මතක තියාගෙන භාවනාවට වැටිච්ච ගමන් බය හිතෙනවා. බන වැටිච්ච ගමන් සැක හිතෙනවා. භාවනා වැඩිච්ච ගමන් සද්ධාහ නැති වෙනවා. වැඩි වැඩ කරත් කිසි ගන්නක් නැහැ. දවස පුරාම පිස්සු කිරියට කිසිම බයක් හිතෙන්නේ නැහැ. ට්‍රැක් එකට වැඩිච්ච ගමන් බයයි. ඉතින් අපිට මේ වගේ සාකච්ඡා කරුවේ නැත්තම් අපි හැම වෙලාවෙම භාවනාවට වැඩිච්ච ගමන් විදහාට ගොඩ එනවයි කියලා ගොඩ එන්නේ කක්කවට තමයි. භාවනා වැඩලා ඉන්නකොට හරි බයක් හිතෙනවා. හරි පාළුවක් හිතෙනවා. හරි තනිකමක් හිතෙනවා. ඒකට තමයි කෙලස් කියන්නේ. ඉතින් නැති කරන්න තියෙන එකම දේ කෙහෙලිදරව් කරන්න ඕනේ. කෙහෙලිදරව් කරනකොට බලන්න දියවේතනාගේ තනිත්‍යයේ සුභසිද්ධිය සඳහා කොතනින්ද මේ සැකේ ඉන්නේ කියලා. සැකේට කිසිම හේතුවක් අවශ්‍ය නැහැ. මොකකින් හරි එන සැකයක්. ආවට පස්සේ අපි උදව් කරන්නේ සැකේටද සද්ධාර්ථ කියලා බැලුවොත් උදව් කරන්නම සැකේට. ඒ තමයි සැකේ තියෙන භයානකම. සැකේ පැත්තට මේ වාසිය දීලා භාවනාව වොන්න නැතර කරලා දායි. එතකොට මේ අපි කඩුව දෙන්නේ කාටද කොපුව දෙන්නේ කාටද කියලා බැලුවොත් මෙලෙක සංසාර කරලා තියෙන තෝකම තමයි. භාවනාවට වැටිච්ච ගමන් ඒක ප්‍රශ්නයක්. අනතුරුදායක ගතියක්, අනිච්චිර ගතියක්, තනි ගතියක්, පාළු ගතියක් තියෙනවා. ඉතින් එතකොට අපිට භාවනා කරන දව කෙනෙක් හිටියේ නැත්තම් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රෙක් රකින්න හම්බුනේ නැත්නම් අපිට ආයතර පුරුදු විදියට මේ කෙලෙසයක් ඇසුරු කරමින් කෙලෙසයක ඉන්නකොට නිකන් ගෙදර ගියා වගේ දැනෙන ගතියට යනවා. අර භාවනා කරනකොට දැනෙන පාළු ගතිය, කම්මැලි ගතිය මොකද්ද වැරද්දක් කියලා හිතනවා. ඉතින් කවදද අපි මේක විනිවිද දකින්නේ? විනිවිද දකින්න අපි මොකද්ද අපි අපි ළඟ තියෙන උපකරණේ? බුදුජානකසේ සාකච්ඡා දීලා තියෙන සාකච්ඡානුගයිකය තමයි. ඉතින් සාකච්ඡා කරන්නේ නැතුව භාවනා කෙරුවොත් මේ වගේ හරි දේත් කරන ගම ඒකට සැක කරමින් අපි ආයෙත් හරි දේෙන් ඈතට යන්න ඉඩ තියෙනවා ඒක නිසා අපි නිතරම බලන්න ඕන පුළුවන් තරම් යෝගී සැකයක් ආපු වෙලාව තනියම ඒකට උත්තර හොයන්න නැතුව මේ තේරවාද සම්ප්‍රදාය පැවතිච්ච මේ වගේ දෙයක් ආවම මොන වගේ දෙයක් කරලාද අපි මේ ගොඩේ ඉන්නේ කියන විදිහට ජනනාංශගෙන කාරණා තියෙන්නේ හෙලි කිරීමෙන් තිසාසය ඇතිවෙනවා කියන. බුදුරජාණන්සේ දේශනා කරනවා තථාගතප්ප වේදිතෝ බික්ක වේධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්ඡන්නෝ තථාගත දේශිත ධර්ම විනය දෙක හෙලි කරන්න හෙලි කරන්න බබලනවා. වසංගණ්ඩ වසංගණ්ඩ බබලන්නේ නැහැ. ඇතුලේ විෂ වායු හැදෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි සාකච්ඡා ඉදිරිපත් කරපේක හොඳයි. නමුත් මම කියනවා මේ සැකේ ආපු ඇයි මේක සැක කරන්න ආපු කාරණාව කියන එක සභාවට ඉදිරිපත් කරනවා. ඒක ගොඩක් අනික් කාටත් ලොකු තොරතුරක් වෙන්න ඉඩ තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ ඊයේ මා සක්මන් භාවනාව කරන විට කුසල් රැස් කරන්න අකුසල් දුරු කරන්න යන සබ්බපාපස්සා කරණම් යන ගාථාව හදිසියේ මාත සිහියට හැඟුනි. එවිට මාගේ ගමන සක්මන ඉක්මන්දී මා සක්මන් කරන බව අමතක වුණේ. මගේ හිත පටිච්චසමුප්පාදයේ අනුලෝමවත් ප්‍රතිලෝමවත් ඉක්මන් මෙනෙහි වීමකට හිත දුවගියේ. හදිසියේම මා අවිද්‍යාව නිසා සංකාර උපදවන බව දැනි සක්මන නැවතිනේ. ඒ නැවතීම විස්තර කරන්නේ නම් හදිසි කතා කීමක් වෙන්නේ. මා හොඳ සිහියෙන් සිටින බව ඒ සිත තුළ කිසිම කුසල් හෝ අකුසල සිතුවිල්ලක් නැති බව තනි. භාවනාවේ වැරද්දක් හෝ සක්මනේ වැරද්දක් හෝ නොවන බව මා හොඳ ආකාරව තනි. මා දැන් අමාරකට පිළිපද හැදේදයි කීතා කල්පනාවෙන් දවස ගත කරන. නමුත් මාහත නැවත භාවනාවට හිත නොනැමී මේ සිදු වූ හදිසි සිදුවීම පිළිබඳ මාහත අවබෝධයක් නැත. නමුත් යම් තාක් දුර සංසාරයේ කෙලවර මා ධර්මයේ සිටින බව පෙනෙමින් පවතී. මා වහන්සේ පැහැදීමට කැමැති. භාවනාව නැවත යථා යථා භාවයට ගැනීමට උපදේශ පදමි. දෙවන් සාධනයි. ඒක මේක තමයි භාවනාව. ඔය ටිකෙන් ආය වෙන වැරදි වැරදි ආපහු එනවා. කවදා හෝ පරෝපදේශ රහිතව වැරද්දකුත් කරලා වැරද්දෙන් හරියටත් එන්න වෙච්ච දවසේ තමයි භාවනාව හරියට පාට වැටෙන්නේ. ඒ නිසා සක්මන් කරනකොට අපි වෙන වෙන දේවල් කරනවා. වෙන දේවල් හිතනවා. වෙන වෙන එකල හිතනවා. ඒක පින් කරනවා කියන. නමුත් වෙන්නේ මොකක්ද අර භාවනා කරන බව, සක්මන් කරන බව අර පතුලිසිය නැති වෙනවා. ඉතින් ඒක තමන්ම දැනගෙන මේ කරන වැඩේදී තව එකට හිත දාන්න නැතුව තව චේතනා පහල කරන්නේ නැතුව සක්මන් කරනවා සක්මන් කරන එක හරිම ඍජු හරිම සරලයි හරිම අහිංසකයි අන්නේ අහිංසක බව බිඳින්න තමයි අපි ওই චින්තාමය ඥාන ඇවිල්ලා ලස්සන ලස්සන දේවල් ඉදිරිපත් කරනවා ඉතින් එතකොට තමන්ම දැනගෙන තමන් නැවත මූල කර්මස්ථානට ගත්තන් තමන්ගේ කිවිසගත් අරමුණට යන්න පුළුවන්කම තියෙනවා නම් ওই ටික විතරයි මරණ මොහොතදී අපිට උදව් වෙන්නේ අනික හැම එකම අපිට මරණ මොහොතදී නැති වෙනවා. ඒ නිසා වැරදි තැන වැරදි වශයෙන් දැන ගැනීම එක. ඊට පස්සේ මම වඩලනද හරිතනක් තියෙනවා. ඒ හරිතන්ට යන්න ඕන කියන එක දෙක. හරිතන්ට යන කිසිම බාධාවක් ලෝකේ කවදාකවත් නැහැ. ඒක තුන. හරිතන්ට ගියාට පස්සේ ගිය බව දැනගන්න එක හතරේ. හතරෙනි එක. අන්න ඔය ටික නිතර කෙරෙන්න නම් වරදින්න මේපයි. වරදින්න තු කොහොමද කරන්නේ? එදා පුළුවන් තරම් වරදින්න හරි. පැන්දිලා නැවත Tamandම නැත්නම් ඒ හිතටම හරිතන්ට එන්න පුළුවන් බව ආවට පස්සේ දැන් මං හරිතන ඉන්නවාද කියලා ප්‍රතිවේක්ෂණය කරන්න පුළුවන් බව මේ Tamanne කවදාද සාතික වෙච්චහම දැනගනිවි බුදුහාමුදුර ඕනේ නිවන් දකින්න බුදුහාමුදුර ඉන්න දායකල් අපි භාවනාවෙන් කැඩෙන්න ඉඩ තියෙනවා බුදුදහම කියන්නේ Taman ස්වාධීන වෙන්න අර්මස්ථානෙත් එක යාලුකම ඇති කරගන්න ඇති කරගෙන කොහේ හිත ගියත් නැවත ඒ තමන්ගේ මූල කර්මස්ථානට ගැනීමට කියන්නේ අශෝකං විරජංකේමං ඒතම් මංගල මුත්තම. ඊටනන්නත්තර උනාට පස්සේ ශෝක නොකරන තැනට, රජස් නොකරන තැනට, ക്ഷേම භූමියට හිත ගන්න දන්නවනම් කාගවත් උපදේශ නැතුව ඒ ටික විතරමයි අපිට මේ මේ ජීවිතයේ මේ සාධනේ මේ සතියෙන් ඇති කරගත්ත දෙය. ඒක කිසි කෙනෙක්වත් රඳාපවතින එකක් නෙවෙයි. ඒ බව තේරෙන්න හිත පිට යන්න ඕනේ. ඒ නිසා හිත පිට යන එක ගැන පශ්චාත්තාප වෙන්න එපා. ගිය හැම වෙලාවෙම ආපහු ගන්නත් බෑ. ඒක ගැන පශ්චාත්තාපවත් වෙන්න එපා. එක දවසක් හරි දැක දැක දන දන පිට ගියේ හිත නැවත තමන්ගේ අරමුණට ගන්න පුළුවන් නම් ඒකට කියනවා සතුප්පාද කියලා. සතිය නැවත උපාදනය දන්දෝ වික්කවේ සතුප්පාදෝ. ඒක බොහොම අමාරු වැඩක්. බොහොම කලාතුරකින් වෙන වැඩක්. ආවට පස්සේ බලන්න ඉන්නේ එවැනි ගතියක් පිටගිය හිතක් නැවත තමන්ගේ මූල කර්මස්ථානෙට ගැනීමේ හැකියාවක් වැඩිවීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන එකයි කරන්නේ. ඒක ඇත්තටම කියනවා නම් හිතලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. අවස්ථාවාදී වෙන්න ඕනේ වෙන වෙන අබැග්යක් වෙන හැම වෙලාවකම නැවත තමන් වඩලනට කර්මස්ථානට හිත ගැනීමේ හැකියාව ගන්න පුළුවන් නම් තන වඩා ගන්න පුළුවන් නම් එදාට තේරෙයි මේකට කිසි කෙනෙක්ගේ කිසිම සහයෝගයක් නැහැ. තමන්ම කරන ලද මේ ට්‍රයිල් ඇන් එරර් අත්දැක බැලීම් ටිකක් විතරයි ඉතුරු වෙන්නේ. ඒක නිසා ඒකට කිසිකුට උදව් කරන්න බෑ කිනෝට කී යකි ක්‍රමවේදය කියලා දෙන්න පුළුවන් මෙන්න මේකයි මෙලවදීම තමයි ස්වාධීන වීමට විමුක්ති ලැබෙවට කරන ක්‍රමය නිසා ලියුමේ මුල් හරියටම පැහැදිලි. අන්තිම හරියට යනකොට ලිපිය ලියාගෙන යන එකේ ගැම්ම කැඩිලා තියෙනවා. මම ගොඩක් වෙලාට මේ උත්තර දෙන්නේ මුල් කොටසට. ඉතින් ඒකේ පස්සේ කොටසේ සඳහන් දේවල් පිළිවිසඳුනේ නැත්තම් නැවත ලියලා ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් ඉල්ලලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී භාවනාව කරගෙන යනකොට බාධාව ඇතිවීම පෙරපින් අධිවීම නිසා වැනි යමක් ප්‍රධාන විය. වහන්සේ අදහස් කළේ කුමක්දයි කරුණාවෙන් පාදා දෙන්නේ සිද්දමි. උදාහරණ භාවනාමය කුසලද නැත්නම් සීලමය දානමය සහ භාවනාමය වැනි සියලු කුසලද පෙරවන් සරණයි. එහෙම තමන්ට භාවනාවේ මොකද කියලා තියෙන්නේ මේ කරගෙන යන තියෙන බාධා වෙච්ච එකක් කිව්වොත් තමන්ගේ අත්දැකීමක් කිව්වොත් එතකොට නම් අපිට පුළුවන් වෙයි ඒ කියන කාරණාවට අත්දැකීමට සාපේක්ෂව කෙනෙක් විස්තර ගන්න නැතුව විස්තර කරන්න ගියොත් ඒක විස්තර කළ ඉවර කරන්න බෑ මම අදහස් කරුවේ ඒක නෙවෙයි ඒක පොඩ්ඩක් පත්‍රවල තේරුම් ගන්න තියෙන්නේ මම කියනවා මේ ලියුම ලියුව එකනට තමන්ට එහෙම මේ ප්‍රශ්නෙට අදාළ කොටසට යන්න හේතු වෙච්ච මොකක් හරි සිද්ධියක් වුණාද? අන්නේ සිද්ධිය සභාගත කරනවා නම් අපිට පුළුවන් ඒක මාර්ගයෙන් හොඳ පිළිසිදු සජීවී සාකච්ඡාවකට යන්න ඒක ඉදිරිපත් කරනවා නම් හොඳයි. එහෙම නැත්නම් පොදුවේ සාකච්ඡා කරන තරම් වැදගත් එකක් හිතන්නේ නැහැ. ඒ ලියවෙකන කැමති නම් අත උස්සන්න. එතකොට අපිට සාකච්ඡාව සඳහා මයික් එක වන්න පුළුවන්. මේ මම අහන ප්‍රශ්න වලට නැත්තම් මේ අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා එහෙම නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යමු. ඊළඟ ඊළඟ ගරුතර ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාව තුළින් විපස්සනා භාවනාව කරා පැමිණෙන්නේ කියලා යන පැහැදිලි කර දෙන්න. ඒකදී දැනට ආනාපානේ තමන් කරන හැටි විස්තර කරොත් ඒ තොරතුරු අනුව මට පුළුවන් තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ ආනාපාන සති භාවනා කියන්නේ බොහෝ විට විපස්සනාවක් තමයි. ඒ නිසා ආනාපානෙ තමයි වැටෙන හැටි. කොටින්ම કોઈ වෙලාවක හරි මම දැන් වෙන දෙයක් නෙවෙයි කරන්නේ ආනාපානයි කියලා ප්‍රත්‍යක්ෂණය කරපු වෙලාවක අස්පනා අපිට දැකපු වෙලාවක තොරතුරු ටිකක් කියන්නේ. එතකොට කියත හැකි ඒකේ විපස්සනාමේ ලක්ෂණ මොනවද කියලා. එහෙම නැතුව තාම ආනාපානෙ නොකරපු කෙනෙකුට වගේ කියලා දෙන්න කිව්වොත් වතුරට බහින්න නැතුව පීනන්ට උගන්නන්න හදනවා වගේ. බැස්සනම් මට කියන්නේ ඒ බැස්සේ ලකුණු නිකේ එතකොට පුළුවන් වෙයි යන සාකච්ඡාව ගෙනියන්න. ඉන්නේ නඩු වලට ඉදිරියට එන්නේ නඩු පල්ලයන්. ප්‍රශ්නයක් නෑ අපි යනවා ඊගා ප්‍රශ්න. ප්‍රශ්නයක් අපිට අපි යන ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ එක ඊයේ පදයක බාලාවේ යෙදී සිටියදී මාගේ සිතට විවිධ ලෙස කලා සිතිවිලි විවිධ ලෙස කලා ආවේ. එවිට සිතිවිලි සිතිවිලි කියාද වේදනාව වේදනා ලෙස ශබ්ද ශබ්ද ලෙස මෙනෙහි කෙරෙමි. සිතිවිලි එම ඒම වැඩ පැවැත්වීමට ආනාපානයේදී ආස්වාද ප්‍රස්වාද නිසා සිතින් මෙනෙහි කරන විට සිතිවිලි එම ඒම ක්‍රමයෙන් අඩු වේ. මෙසේ කිරීම හරිද? එසේ නොවේ නම් කල යුතු දේ පහදා දෙන්න. දෙක සක්මන් කරන විට අට්ඨක සංඥාවෙහි අට්ඨක සංඥාවෙන් ඒ කිරීම සුදුසුද? මා බොහෝ විට සක්මන් කරන විට හිතන්නේ මේ ඇවිදින කය තුළ ඇති ඇටසකෙල්ලක් යන සිතුවිල්ලෙන් මෙසේ සිටීම සක්මනට බාධාවක් කරුණාවෙන් පහදා දෙන මේ ඉලා සිටීමේ ඔබ වහන්සේ දෙවන් සරණයි ඔව් පළවෙනි එකේ වචන ලියනකොට කමඨාන් වාර්තා ලියනකොට මේ වෙලා තියෙන පටලැවිලි නොවීම සඳහා මෙම සරල උපදේශයක් දෙනවා වාඩි වෙලා ඉන්න එක ගැන කියන්නේ මම පරියක් භවනා ඉන්නකොට හිතවිලි ගැනයි වේදනා ගැනයි සඳහන් කරනවා. තමන් වාඩි වෙලා මොකක්ද මූල කර්මස්ථාන වශයෙන් ගත්තේ කියලා හත්වෙනි අටවෙනි වාක්‍යයේදී තමයි ඇහෙන්න ලැබෙන්නේ සකස් වෙන්න පුළුවන් වෙන්නේ ආන ශබ්ද එනකොට හිතවිලි එනකොට මම නැවත ආනාපානට හිත ගන්නවා. ඒතකොට අපිට හිතවන්න වෙනවා මෙයා මේ ආනාපාන භාවනා කරන කෙනෙක් වෙන්නද කියලා. එතකොට ආනපාන හිත දානකොට හිතවිලි අඩු වෙනවා කියන එක සඳහන් කරලා තියෙනවා. එච්චරයි මේ මුළු රචනෙම තියෙන එකම මදේ. අන්ත ඔක්කොම අහන්න නොමගවනවා. ඒක නිසා ලිව්වනම් මම වාඩි වුණා මං ආනපාන හිත දැම්මා. මට මෙච්චර වෙලා ආනපාන ඉන්න පුළුවන් වුණා. එතකොට මට ආනපාන වැටුනේ වෙන්නේ මේ මේ තාලෙට. ආශ්වාසය මෙහෙමයි ප්‍රශ්වාසය මෙහෙමයි. එහෙම ඉන්නකොට හිතවිල්ලක් ආවා. වේදනාව ආවා. එතකොට මං හිතවිලි වේදනා මෙනෙහි කරා. නමුත් පුළුවන් වෙච්ච වෙලාවේ ආනාපානට මෙනෙහි කරනකොට ආනාපාන මෙනෙහි කරනවා වටා හිතවිලි නැතුව ගියා. එහෙම ඉදිරිපත් කරනවා ලකුණු 100 100ම හම්බ වෙනවා. මේකේ මාත්‍රකාව හඳුල්ලා දෙන්නේ හත්වෙනි අටවෙනි වාක්‍යය. ඒ නිසා මූල කර්මස්ථානට ගරු නොකිරීමේ මූල කර්මස්ථානයේ ඉදිරිපත් කළ රචනය නොලිවීමේ කම දෝෂේ නිසා සංනිවේදන දෝෂයක් තියෙනවා. සබාවට තේරෙන්නේ නැහැ. තමන්ගේ හිතට තේරෙන්නේ නැහැ. ඒක නැති කිරීමට කරන්න තියෙන තමන්ගේ ඉස්තරලාම රචනය පටන් ගන්න මූල කර්මස්ථානය. කුල් වේලාවක හෝ මූල කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච එකෙන් පටන් ගන්නවා. පටන් ගන්න ඉවර වෙලා ඒකට අතුරු ආබාධ ගැන කතා කරන්න. අතුරු ආබාධ ඉස්තර කරගන්න ගියොත් අතුරු ආබාධ සරණ යනවා අකුසලයේ සරණ යනවා කුසලයේ මුළු ගැන්වෙනවා. ඒකට කියනවා අකුසල සමාපatti කියලා. අපි දවස පුරාම කරන්නේ ඔච්චරයි. කතා කරන්න ඕන මාතෘකාව පැත්තක තියේදී ඒකට තියෙන වැරදිච්ච පරිච්ච දේවල් කතා කර කර ඉන්නවා. ඒ නිසා සත්‍යයට එළි වෙන්න වෙලාවක් නැහැ. අපේ මූලික තේමාව හඳුල්ලා දීලත් නැහැ රචනයේ. ඒක හඳුල්ලා දෙන්නේ අබැග්යක් වගේ. ඒ නිසා ඒ ඒ පටලැවිලි නැතිවීම සඳහා කියනවා කොයි වෙලාවක හරි කමඨාන් වාර්තාව ලියනකොට තමයි මූල කර්මත්තෙන් හඳුන්ලා දීලා ඒක සාර්ථක වෙච්ච තැනකින් කතාව පටන් අරගෙන ඒකට කොහොමද බාධාවක් ආවේ කියලා පස්සේ ඒ ආපු ක්‍රමයට ලියනවා නම් එල්ලයක් වෙනවා භාවනාවේ. ඒක නැත්තම් වෙන්නේ අපි වැරදිච්ච පරිදිච්ච ගැන විතරයි කතා කරන්නේ. එතකොට සත්‍යයට ජය ගන්න බෑ. මොකද අපේ ඡාපයක් ගන්න අකුසලයට. කුදලයට නෙමෙයි. දෙවෙනි කොටසේදී ආන සක්මන් කරනකොට අට්ටික සංඥාවක් හඳුනා දීලා තියෙනවා. මේ පැහැදිලිව මූල කර්මස්ථාන දෙනකොට මතක් කරලා කියනවා මේ පය පොළවේ වදින එක තමයි ගන්න කියලා. ඒක දැනගෙනද මේ කරන්නේ? එහෙම නැත්නම් ඒක පටන් ගන්නකොටම බැරුව සහජාතයෙන් එන අට්ටික සංඥාවක්ද කියන එක සඳහන් වෙලා නැහැ. කෙසේ නමුත් ඒකට අහන උත්තරේට පිළිතුරක් වශයෙන් දෙන්න තියෙන මේ අට්ටික සංඥා වැඩි භාරහා සක්මන් භාවනා කරනකොට දවසින් දවස දවසින් දවස වැඩි පියවර ගන්නකට යන්න පුළුවන් නම් ওই ක්‍රමේ උනත් හොඳයි. ඒක ඒක සඳහන් වෙලා නැහැ. ඒ මට මේ අට්ටික සංඥාව අනුව භාවනා කරන නිසා ඊයේ මට පියවර පහක් යන්න පුළුවන් වුණා. අද වෙනකොට හයක් පුළුවන් වුණා. හතක් පුළුවන් වුණා කියලා කියනවනම් උත්තරේ පැහැදිලි. නමුත් ඒ වගේ ප්‍රායෝගික පැත්තකින් බලලා නෙමෙයි භාවනා කරලා තියෙන්නේ. ඒකට හේතුව කියන්න පුළුවන් මේ සක්මන් කරනකොට මේ පඨවි ධාතුව පොළවේ තියෙන බාහිර තියෙන පඨවි ධාතුව පයේ තියෙන පඨවි ධාතුව ගැටීම තමයි සාමාන්‍ය කරන ක්‍රමය. ඒකට තමයි මූල කර්මස්ථාන අහුම්කම් දෙන්නේ කියලා කියන්නේ. ඒක අහලද මේ කරන්නේ නැද්ද කියන එක ලියලා නැහැ. ඒ වගේම අට්ටික සංඥාවෙන් කරනකොට දවසින් දවස දවසින් දවස වැඩි තීව්‍ර ප්‍රමාණයක් තියන්න ඕනද කියලා කියලා නැහැ. ඒ කියන්නේ මේ විද්‍යාපාකන්දුවහවට වැදුනේ පන්තුරට කතාවක් තියෙනවා. සංනිවේදන ප්‍රශ්නක් තියෙනවා. ඉතින් මේක නැති කිරීම සඳහා අපි කරලා තියෙන්නේ හැම කෙනාටම මම දැන් ඒක වුණාද නැද්ද කියලා කමඨහන් වාර්තාවක් ලැබීම පිළිබඳ මූලික උපදේශ පන්තියක් දීලා තියෙනවා. ඒක ඒක සැදී කියනකොට හරි තේරුම් නැතිවට ප්‍රශ්නයක් නැහැ. අපි නැවත නැවත සිහිපත් කරගන්නවා. සීල දනාටම මම මතක් කරන්නේ කමඨහන් වාර්තාවක් sannivedanaya වෙන්න නම් තමන්ගේ මූල කර්මස්ථානේ ලියන්න ඒක ජයගත්ත තැනක ඒක මුදුන්පත් වෙච්ච තැනකින් කතාව පටන් ගන්න. එහෙම නැත්නම් විද්‍ය පතුලට වැදුනේ මේ පෙට්ටි ආවට වැදුන පතුලට තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ කෙනෙකුට හරි වටිනවා ඒ මූලික කමඨාන උපදේශ පන්ති නැවත අහන එක. ඒකෝ දෙකම කරනවා. කමඨාන දින එකක් කරනවා. වාර්තා කිරීම පිළිබඳ කෝඩින් එකකුත් එනවා. ඒක නිසා මතක තියාගන්න දැනට මේ යන විදිය හරි වාගේ හිතෙනවා. ඒත් මේට වැඩි උනන්දු කරන කතාවක් කරන්න තිබුණා. ලිඛිතව හරියට ප්‍රශ්න ඉදිරිපත් කළා කියලා. ඒක නිසා මූල කර්මස්ථානය මම ගෙස් කරලා නැත්තම් හිතලා කියන්නේ පරියන්කේ ඉන්නකොට ආනාපානේ නම් ඒක පිළිබඳ අඩු ගානේ වාක්‍ය දෙකක් ලියන්න. එතකොට සක්මන් කරනකොට Tamanට මේ පොළවේ පය තියන්නේ නැති දින එක වැටෙන්නේ නැති නිසාද මේ ආක්ටිකයක් කරන භාවනා කරන්නේ? එහෙම නැත්නම් යනකොටම ඉබේම ආක්ටිකේ මත වෙනවද කියන එක මතක් කරන එක ප්‍රශ්න අහන ඉන්න මට ලොකු තොරතුරක්. ඒ කොයි එක වුණත් එන්නේ එන්නේ එන්නේ වැඩි පියවර ගන්නස් තතියුතව ගත කරන්න පුළුවන් නම් අට්ටික සංඥා වුණත් තරක් නැහැ. ඒක නාගුවත් මං ඉල්ලා හිටිනවා සභාවට පැහැදිලි කිරීමක් කරන්න කැමති නම් අනුමත මතින් මයික් එක එතකොට විනාඩි දෙක තුන හිතිවිලෙන් ඉස්සලා ගත කරපු විනාඩි දෙක පිළිබඳව නැත්නම් ආනාපානෙත් එක්ක ගත කර විනාඩි දෙක පිළිබඳව මොනවද කියන්නේ? මෙනි කරගෙන යනකොට මොනවද වැටුනේ? ආනාපානෙ ගොරෝසු තිබුණේ වෙලාවේ ඊට පස්සේ යොමෙන් හම්බුනේ නැහැ. යොමෙන් හම්බුනේ නැහැ. උතට ගොරෝසුට වැටෙන වෙලාවේ මම දැන් ඉන්නේ ආනාපානෙ හිතවිල්ලක නෙවෙයි, සද්දක නෙවෙයි කියලා කොහොමද දන්නේ? මට මොකද දැනුණා අනාගත මම ඉවත් කරනවා කියලා මට දැනුණා. ඒ දැනෙන ටික තමයි වමාරන්න හදන්නේ. මේ සද්දයක් නෙවෙයි මේ වේදනාවක් නෙවෙයි මේ හිතවිල්ල නෙවෙයි ආනාපානෙමයි කියලා ආනාපානෙ කරනකොට ගොරෝසු දැනනකොට ප්‍රත්‍යක්ෂණය කරන්නේ උරගා බලන්නේ අස්පනා පිට දකින්නේ මොන කාරණාවෙන්ද ඒකම තමයි ආනාපානෙ පිටින්නේ එතකොට ඒක කියනකොට මම දැනගත්තා මම ඉන්නේ දැන් වැරදි තැනක කියලා. මම ඒකට කියන්නේ නෙමෙයි ආදන්නේ මම ප්‍රශ්න අහන්නෙම එතන වලක් කළා. වැරදි තැනක නෙමෙයි ආනාපානෙ ඉන්න බව විනාඩි දෙකක් ගැන කතා කරපු නිසා මම මේ විනාඩි දෙක පතුරු ගන්නවා. විෂිතුරු කරලා පෙන්නනවා. ඒ විනාඩි දෙකේදී මම වෙන තැනක නෙවෙයි ආනාපානෙ හිටපු බව ප්‍රත්‍යක්ෂණයක් ඇතුවද ගියේ උරගා වැඩිමක් ඇතුවද ගියේ අස්පනා පිට දකිමින්ද ගියේ නැත්තම් ඒක එච්චරම පිරිසුදුමයිද? මම සතියෙන් ඉතිරි වෙනවා සතියෙන් ඉන්නකොට අරමුණු වෙන්නේ ආනාපානයි කියලානේ පටන් ගත්ත කතාව. දැන් මේ සතිය පිළිලා තියෙන්නේ ආනාපානයි කියලා කොහොමද දන්නේ? ඒක හරි. ඒකට හිතවිලි නෙවෙයි. දැන් ආනාපාන තිබුණා කියලා මොකෙන්ද සාති කරන්නේ? ඒක දැනීම කියලා කියන්නේ මම. අන්නේ දැනීම වචනට දාන්න කියලා මම කියන්නේ. මේ වචනේ දැනීම කියන පොදු වචනේ දැනීම තිබෙන නාසිකාග්‍රේද උණුසුමත්ද සිසිරතත්ද පිටිමැදීමත්ද මොකද්ද මේ දැනීම කියන එක වමාරන්න මම යහදන්නේ. ඇත්තටම ආස්වාසිය ගැඹුරුසුයි ගැඹුරුයි බරයි වගේ තේරුණා. ආස්වාසිය තැකැලි උණුසුම ඉක්මනින් පිටවෙනවා වගේ දැනෙනවා. මම මේ ප්‍රශ්න 18ක් ඇහුවට පස්සේ තමයි ඔක එළියට ගත්තේ. මේකට තමයි කෙලෙස් කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි මම මේ ගහන්නේ කතා කරන එක නෙවෙයි ඔක්කොම ඉතරයි. ඔක්කොම ඒක දන්නේ කනේ. ඒක කියන්නේ නැහැ. ඒක කුණු කන්දල් විස්තර සහිතව කියනවා. ඉතින් මොකද වෙන්නේ අහගෙන ඉන්න මිනිහා? කවදා හරි හිතන්නේ ගත්ත ගමන් මයික් එක. ওই ටික කියන්න පටන් ගන්න දවසේ දාර සෝවන් කියන්නේ. ප්‍රමාණපාන කරා විනාඩි දෙකක් මට වැටුණා. එතකොට ප්‍රසආසේ මට හොඳට ගොරෝසුට වැටුණා. ආනපා ආස්වාසේ සිසිල සීමට වැටුණා. ඒක මෙන්න මේ මේ වේගන යනකොට මෙන්න මේ වෙලාවකින් මට හිතවිල්ලක් ආවයි කියනවා. හිතවිල්ලට ඕන දෙන අපේ හිතවිල්ල තියෙනවා. හැබැයි ආනපාන මුල්තන දීලා ඉවරයි. ඉතින් මට ඊට පස්සේ කියන්න දෙන්නේ විනාඩි දෙකක් ගියා ආනපානේ දෙකම ආරක් කරන්න මොකද්ද කරන්න ඕනේ? ඊට පස්සේ මට දැන් හිත දෙන්නේ දේවලට ගියා ආරම්භ වලට අරකට ගියාම මට තේරෙනවා මම ඉන්නේ දැන් ඇත්තට කියලා ඊට පස්සේ මම ආපහු ආශ්‍රද ප්‍රසවාස කියන කියනවා කොහොමද දන්නේ හිතවිල්ල කියලා දැන් ආනවට ආවයි කියලා ආයෙත් දන්නවා කියන වචනේ ඒක තානම් වචනේ කියලා පාවිච්චි කරන්න දන්නවා කියන්න එපා මොනවද දන්නේ ඒත් හරියන්නේ දැන් හිතවිල්ල නෙවෙයි හිතවිල්ල අතහැරලා මම ආනපානට ආව බව මොකෙන්ද මේ සබාව හේතු ගන්නන්නේ? මේ අද්දුට ප්‍රත්‍යක්ෂය මොකද්ද? අද්දුට සාක්ෂිය මොකද්ද? සත්‍ය හරි සතිය යොමුලා දෙන්නේ ආනාපානෙට කියලා. හිතවිල්ලක නෙවෙයි කියලා. හිතවිල්ලක දැන් ආනාපානට ආවයි කියලා මොකෙන්ද තහවුරු කරගන්නේ. ආ ආයෙත් ප්‍රශ්න හයක් අහන්න උනා. ඔතෙන්ද ගියේ. මේක අහන්න හැම වෙලාවෙම සද්දයකට ගියා නම් මේක හිතවිල්ලක් නෙවෙයි ආනාපානේ සද්ද කියලා කොහොමද දන්නේ? මගේ ගියේ හිතවිල්ලකට. ඒක ආනාපාන නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි කොහොමද දන්නේ හිතවිල්ලක් කියලා? ඒ හැම දෙයක්ම ප්‍රත්‍යක්ෂණය කරගෙන තමයි මේ භවයේ කියන එක ගැට ගැහෙන්නේ. අපි මේ කාරණාව පෙන්නවා නම් අපි මේ කතා කරන්නේ හිතලුවක්ද? මනෝවිකාරයක්ද දන්නේ නැහැ. නමුත් මම හිතවිල්ලක ඉඳලා ආනාපානට ආවට පස්සේ මට ආයසරයක් නාසිකාග්‍රේ ගොරෝසු ගතිය වැටුණා. ප්‍රස්වාසයට. ආස්වාසයට සිවුන් සීතල ගතිය වැටුණා කියලා කියන්න පුළුවන් නම් කොච්චරක් මේ කියන කතාවට අද්දුත් ප්‍රත්‍යක්ෂ එකතු වෙනවද? අස්පන අපිට ප්‍රත්‍යක්ෂ ඉච්ඡරමනේ අපේ කතාවේ නැත්තේ. ඉතින් ඒකට නඩුව කල්ලන්න. සාක්ෂි ඇහෙන්නේ නිසා පටන් අර ගන්නකොට ලියන්න පුළුවන් නම් මෙහෙම කළා තමයි ඉගෙන ගන්න. මොකද ඔය පන්ති කාමරු ගන්න දේවල් නෙවෙයිනේ. කවදාවත් නැහැ. පන්ති කාණ උගන්වන්නේ කවදාකවත් නැකව නැති මට ඒ දවස්වල අයිසෙක් නිව්ටන්ලට ඩාවින්ලට සිත්තුණු වරුවේ මම බයිනවා. මේ අකුදැකලත් නැහැ මේ මොනවද දන්නෙත් නැහැ සර් උගන්වනවා. අපි කටපාඩම් කරනවා. තද්ද තත්ත පහක ඇති වැඩක් නැහැ. දන්න කිසි ජීවිතයකට අදාළක් නැහැ. ඒකලි වල අකුණුත් දෙනවා හරියට පාක් කියලා. මොන කුණාටද? තේරුමක් නැති කරන්නේ. අපිට දන්න දැනෙන වැටහෙන මොකක්වත් නොගන්න. ඒ වයින් අනිවාර්යයෙන්ම හිත පිටාරයි. බුදුරජාණන්සේ කියනවා මම දැන් මෙතන. ඒ ඔක්කොම වැරදි නෑ. හැබැයි ඒ ඔක්කොම තිබන්න මේකේ තාම වැදගත්. මම හිතවිල්ලක ඉඳලා ආනපානට ආවව දන්නේ මෙන්න මේ මේ ලක්ෂණ වලින් කියලා ඒක Tamanටම ඒ වෙලාවටම ආවේනික ප්‍රත්‍යක්ෂයක් නේ. එතෙන්ට ආවට පස්සේ නිසක වෙන්න එපා ඒක. දැන් මම ඉන්නේ හිතවිල්ලක නෙවෙයි. ආනාපාන. අන්නේ ටික ඒ නිසක භාවයේ සඳහා ප්‍රත්‍යක්ෂ භාවයේ සඳහා සද්ධාව සඳහා ඇදහිීම සඳහා කුසල ඡන්දේ සඳහා නැත්නම් කියන අදිමොක්කේ සඳහා අවශ්‍ය තොරතුරු නැතුව නෙවෙයි ඉදිරිපත් කළ මුල් තැන දෙන්නේ. රචනයේ අවශ්‍ය තැන දෙන්නේ. ඒ නැත්නම් ප්‍රශ්නයක් අහනකොට අපි ඒක මඟහරලා යන්න හදනවා. හැම වෙලාවෙම අපි එහෙම වෙලාවෙම beating about the bush නැත්නම් කවදා හවට වදින්නේ. අපි ගහන්නේ බඳුලට වань. අපි ඒක දැනගෙන බුදුහාමරත් ඒ ගිවිසුමකට යන්න ඕනේ. මම ආනාපානෙ කියනවනම් ආනාපාන ප්‍රත්‍යක්ෂයට තොරතුරු දීලා කතා කරන්න. හිතවිල්ලක් ගැන කියනවනම් මේ ආනාපානෙ හිතවිල්ලක් කියන්නේ හේතු කරුණු කියන්නේ. සද්දයක් කියනවනම් සද්දේ ඇහුන බවට හේතු කරුණු කියන්නේ අධ්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ. ඊට පස්සේ සද්දේ ආපහු ආවනේ ආනාපානෙ කොහොමද දන්නේ? ඉතින් අපි සතිපාසලේ ඉන්න ළමයි ඒ නිස්සනවනේ ඉඳද්දී මේ වෙලාවට ඉස්කෝලේ ගියොත් දුවගෙන එනවා පන්තියේ. මේ කටපස්ථාන දෙන්නේ. ඉතින් ආවහන් නාකි ගොඩේ මම අර පොඩි අනුකට කියනවා කියපන් කියලා টොප් එකට කියනවා. නාගි පරාදයි. නාකි කතා කරන ගත්තොත් බල්ලයි හරිය කතා විතරයි කතා කරන්නේ. ඉතින් ළමයි කියනවා ස්වාමීන් වහන්සේ කියපු විදිහට ආනපන කරන ගියා මට නාදික ආග්‍රේ මේ මේ ඇතිලිනවා තේරෙනවා ඒකට සද්දයක් කරනවා මම කොහොමද දන්නේ සද්ද කියලා ඒක කුරුළු සද්දයක් කියලා ඒක ආවේදී එතකොට මට කල්පනා වෙලා මම ආපහු ආනබණ්ඩ ආව මම කොහොමද දන්නේ ආනබණ්ඩ ආවද කියලා. මට තේරෙනවා ආයෙත් මගේ හිතේ නාසිකාට කියලා. මට තේරෙනවා පිරිමැදල ගතිය. ලකුණු 100 100යි. තේරුණාද? හිතේ දෙනවා. මට ඒතකොට මට නිකන් කන ගැටි වගේ හිතේ දෙන්නේ නැත්තම්. නෑ නෑ අනවශ්‍ය ටික ලීවේ නැතුවට කන පැලෙන්න ගන්න. නඩුවට අදාළ දේව කතා කරන්නේ නැතුව වෙලා ගත්තයි කියලා හරියන්නේ නැහැනේ. අපි කොම්බයක් කුරුම්බ දෙන්නම නම් බීලා කොම්බේ කාලා ඉතුරු කොම්බේ කොම්බේ දුන්නට කොච්චර කරලා තාගදුව සත්කාර වෙන්නේ නැහැනේ. මදි නැහැනේ. කොම්බේනේ. ඔබ ආගතුක සත්කාර වෙන්නේ නැහැනේ. ඒක නම් කියන්නේ කොම්බේ විතරයි තියෙන්නේ කියලා. මේක කොම්බේ විතරයි. මේ මේ මම මේ එක්කිනුට ගහන්නේ ඔක්කොටම ගහන්න ඕන කමට. කතා කරනකොට short to the point short and sweet කතා කරන්න නඩුවට අදාළව වැඩි කල් භාවනා කරන්න ඕනේ මේක හරියට මේ වෙච්ච ගමන් මොකද ඔය හැම අපි හිත ගන්න හැම කෙලෙසයක්ම අන්තර්ගතයක් නෑ වගේ ඒ වගේ තියෙන මනෝ විකාරයක් සත්‍ය අන්තර්ගතයක් තියෙනවා ප්‍රත්‍යක්ෂයක් තියෙනවා ඒක මතු කරන්න මතු කරපු ගාන පුස් දේවල් ඔක්කොම බෙබලයි ගිය යනවා වගේ බොල් ඔක්කොම පිහලා දාන්න පුළුවන් එතකොට සක්මන් කරනකොට පොළවේ පය ගැටෙන එක නොදැනීම නිසාද මේ අට්ටික සංඥාවක් එන්නේ නැත්නම් ඒක ඇඟෙන් මෙනේ ගන්න. ඒකම මම අරිදින කොට මේ වැල්ලේ අට්ටික සංඥා ඉතලා ඒක ඇතුලේ දර්ශනාවෙන් දැකන්නේ. ඒක නිසා එහෙමනම් මම කියනවා අර වම දකුණ කියන එක තමයි වඩා සරල දෙය වඩා අහිංසක දෙය ඒක නැති කරන්න මනස নানা ආකාර දේවල් යෝජනා කරනවා. ඒ යෝජනා කරන ඔක්කොම අර සරලකම සහ අහිංසකම නැති කරන්න කරන වැඩ. සරල අහිංසකම නැති වෙච්ච ගමන් අපි පාරාදීසෙන් පැනලා. අපි අනුංග භූමියක ඉන්නේ. අපිට නැවත සාමාන්‍ය සරල වෙන්න අහිංසක වෙන්න අපි නැවතත් ඉන්නේ වර්තමාන මොහොතේ පාරාදීසෙ. අපි මොළයේ දෙන හරියක් ලක්. හිතලමතලා කෙරුවොත් ගණ්ඩම දෙයක් නෑ. කක්ක. කක්ක. කක්ක වල තමයි කෙලස් කියන්නේ. ඉතින් සරල දෙයට යන්න ගියාම ඒක හරි නීරසයි. හරි අකීමේ මේ ඒක කඩේ නිසා අපි ඉන්නකට උම්මලකට ටිකක් දැම්මනම් හොඳයි. අජිනමුටෝ ටිකක් දැම්මනම් හොඳයි. ඕ දාන හැම එකම කාසිනෝජෙනික්. නිකන් එළවලු වගේ නෙවෙයි. අර මේ වම දකුණ කියලා යනකොට නිකන් පතෝල හොද්ද වගේ කිසි රසක් නැහැ. හැබැයි දෙඩ උනාට පස්සේ පතෝල විතරයි. සාමාන්‍ය ජීවිතයේදී අපි ලක්ෂ සංඥා වඩායිව හොඳට ඒ විදිහට අපි ඉස්සුවත් අපි මේ විදිහේ හැකියාවක් අපි දෙන්නේ වැරදි කියන්නම් බෑ හැබැයි ප්‍රශ්නයක් කරනවා ද්වේෂය තියනවාද කියලා. ද්වේෂයක් නෑ. කොහොමද දන්නේ නැහැ කියලා. ඒ ඒ වගේ අට්ටික ගත්තහම ඒකේ අසුබ කහ සුදු පාට ඒ වගේම පාඨවි කියලා ලකුණු තුනක් තියෙනවා. පාඨවි කියන කොටස ගත්තොත් ධාතු මාච් කාටවත්. අසුබ ගත්තොත් සමතේට වැටෙනවා. සුදු පාට ගත්තොත් දෙකේ ඕන එකට යන්න පුළුවන්. ඉතින් ඒ වෙනකොට අට්ටිකේ වඩනවනම් මේ තුම්මන් හන්දිර කියලා නතර වෙනවා. ඒක සුදු පාටද මේ කතා කරන්නේ. අසුබ ලකුණුද කතා කරන්නේ. තද ගතියද කතා කරන්නේ කියලා. ඒ නිසා ආර්ථික සංඥා වැඩෙනවා නම් මේ පාට ගිහිල්ලා තුමන් හන්දියට එනවා අපි. එහෙමනම් එතෙන් ආවට පස්සේ අපිට තීන්දුවක් ගන්න වෙනවා මගේ හිත කියන්නේ මේ ආර්ථික කියන එකේ සුදු පාටටද තද ගතියටද එහෙ නැත්නම් කියන අපුල අසුබ ගතියටද කියලා ඒ අනුව තමයි කියන්නේ කේල් ගහ ගන්න යන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. එහෙම නැතු අට්ටික සංඥා දිගට වඩනවනම් ඒ කියන්නේ කිසිම වර්ධනයක් ඇතුව නෙවෙයි නිකන් සාමාන්‍ය චාරිත්‍රයට කෙරෙනවා. ඊට වැඩිය හරි වරනවා වම දකුණ ඒක ප්‍රත්‍යක්ෂෙන්නේ. ඔළුවේ ඔළුවෙන් දාන එක නෙවෙයිනේ. චිත්තාමේ නෙවෙයිනේ ප්‍රත්‍යක්ෂෙන්නේ. අන්න ওই දෙක ආවට පස්සේ හරියට මේ චිත්තාමේ ඥාන විචිතුරුයි. විචිත්‍රයි. සිත් පැහැර ගන්න සුළුයි. හැබැයි වර්තමාන මොහොතේ වෙන්න බෑ. වර්තමාන මොහොතේ ඉන්නවනම් මේ ප්‍රත්‍යක්ෂය තමයි තේරෙන්නේ. අනිත් කට්ටික සංඥාව වඩන්නේ විදිහටම ඕනේ නැහැ. ඕන වෙලාවක ගන්න. නමුත් ඇවිදින එකේදී පොළේ පයේ ගැටෙන එක ඉඳගෙන ඉන්නකොට වෙන්නේ නැහැ ඒක. නිදාගෙනකොට වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අර පැක්ෂේ තබා මේ වෙන දෙයක් අරගන්න එක තමයි ඒ කියන්නේ ඒකෙදි වෙන මේ සංකර භාවයට තමයි කෙලසෙනවා කියන්නේ. අපි භාවනා දෙකන පුළුවන් තරම් සරල කරලා අහිංසක කරලා වර්තමාන මොහොතත් එක්ක පවත්වා ගන්නවා. භාවනාට වැඩි එක සතියේ. මේ සතියට ගියාට පස්සේ තමයි තේරෙනවා එක චිත්තක්ෂණ තුනයි හතරයි යන්න ඕනේ. ඒකට කටි දෙම්ම ගන්නවා. ඒකට කස කැවෙනවා. කැඩුනොත් කස කැවෙන්නේ නැහැ. ජම්ම ගන්න නැහැ. ජවයේ ගන්න නැහැ. ඒකට ඉතින් අර වැටි වැටි ඇවිදිනවා වගේ. ඒ නිසා පුලන්තරන් අනුග්‍රහ කරන්න සති ධාරාව එක දිගට පවත්වා ගන්න. චින්තාමේ නෙවෙයි. ප්‍රත්‍යක්ෂයි. දැන් ඊළඟ ප්‍රශ්නේ අතිපූජනීය ස්වාමීන් වහන්සේ භාවනා අත්දැකීම අත්දැකීම අද උදෑසන දාණයෙන් පසු පළමු සක්මන් භාවනාවේදී තද නිදිමතක් හා ඒ නිසාම හිස කර ගැනීම ගතියක් දැනුණා අභ්‍යන්තරයට යාමට සුදුසු නොවුණත් අභ්‍යන්තරය සඳහා වේලාව ආවිද යායුතු නිසා අභ්‍යන්තරයට වාඩි වී සිදුවන දේ මේ මොහොතේ බලා සිටින්නට උත්සාහ කළා තද නිදිමත නිසා අපහැදිලි වූ මත් වූ මනසක් නැන්නේ ඌ මනසක් තුලින් බලා සිටියේදී සිටිවිලි යන එන ඇති ආදිය දුදුවා. ඒ පරයන්කේ එසේ අසාර අසාර්ථකව ගත කර ඊළඟ පරයන්කේවත් බේරාගත යුතු නිසා නවාතැනට ගොස් මදක් විදා සිට ටිකක් සක්මන්ද කර ඊළඟ පරයන්කේට වාඩි වුණා. වාඩි වූ විගස සීතලට ඉහළට ඇදෙන ආශ්වාසය සහ උණුසුමට පහළට එන ප්‍රශ්වාසය දැනුණා. ඉක්මනින්ම ඒවා තුනී වුණා. ඉන්පසු ආනාපානය නොදැනී ගියා. මනස පැහැදිලිව තිබුණා. විටින් විට සිහිවිදී ආවා. ඉන්පසු මා සිටියේ සිටි පිළිවෙල බව සිහිදී යලි සිටිවිලි නැති වුණා. මෙසේ ආනාපානය සිටිවිලි නැතිව සිටින අවස්ථාවන් හා සිටිවිලි ඇති අවස්ථාවන් මාර්ගෙන් මාර්ගයට ඇති වුණා. සිටිවිලි හේම නමස්කාර ගන්න උත්සාහ කළා. එසේ කළ නොහැකි වුණා. ඊපසු කය ඇත ස්ථාන සෑහළු බව දැනුණා. ආනාපානයේ ගුරුසු ගුරුසු නේම නැහැ. මෙසේ පැය භාගයක් පමණ ඉන්නා විට එක ඉරියව්වෙන් සිටීම නිසා කකුලේ වේදනාවක් ආවා. එය මගේ කකුලේ වේදනාව නිසා නොබලා වේදනාවක් ලෙස බලන්නට උත්සාහ කළා. වේදනාවේ දැඩි බව, එය දැනෙන තැන සහ වේදනාවේ ආකාරය විකින් විට වෙනස් වුණා. ඉරියව් මාරු කිරීමට ඇතිවන ඕනෑකම කිහිප විටක් ඇතිව නැතිව ගියා. ඊපසු ඉරියව් වෙනස් කළා. වේදනාව වැඩි වූ නිසා. ආනාපානයේ ඉතා සියුම් ලෙස විලින්නික දැනීම දැනී ගියා. විචක සීතල බවක් දැනී නොදැනී ගියා. සමස්තයක් ලෙස දැනෙන දේවල් විතර වෙනස් වෙමින් යන බව දැනුණා. විශේෂයෙන් විට සීනුවනාද වුණා. ඉදිරියට දියුණු කර ගැනීම සඳහා උපදේශ ලබා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි පෙරවන් සරණයි. ඔච්චර දෙවෙනි පරියන්කේදී පිච්ච ටික වෙන්නත් ඇති පළවෙනි පරියන්කේදී වෙන්නේ අර ආනාපාන සිවුම් වෙලා දැන් දැන් මට්ටමට මට්ටමෙම පටන් අරගත්තා නම් ඒක තුඟක් කියලා අපි නිදිමත කියලා කියනවා. නමුත් ඒක ලෑස්තිලා කියලා බැලුවොත් අපේ හිත අරමුණු අධික කෙලෙස් අධික වෙලා හරි අවදියකින් ගත කරනවා. අරමුණු සියුම් වෙලා යනකොට කෙලෙස් අඩු වෙනකොට හිත එහෙම හේබාන. ඒ මොකද හිතට හුරු නෑ, හිත දන්නේ නෑ කෙලෙස් නැති තැනක ජීවත් වෙන හැටි. ඒක හරියට මේ මේ පොළවේ ජීවත් වෙච්ච මිනිස්සේ ගුරුත්වාකර්ෂණ නැත්තනකට ගියා වගේ. නැත්තනකට ගියාට පස්සේ මේවා මේ කියන ක්‍රමෙ හිටින්නේ නෑනේ ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. ඉතින් ආයෙ හිතනවා මේක වැරදි මේක හරි කියලා. ඒ මොකද අපි කවදාවත් ගුරුත්වාකර්ෂණ නැත්තනක ඉඳලා නෑ. නමුත් විශ්වයේ තියෙන පරිමාව ගත්තොත් 100.1ක්වත් නැහැ. ගුරුත්වාකර්ෂණේ තියෙන තැන්. හුඟක් තැන්වල තියෙන ගුරුත්වාකර්ෂණ නැති තැන්. නමුත් අපි ඒකේ හැදී වැඩි ඉන්න නිසා අපිට තේරෙන්නේ නැහැ ඉතින් ගියාට පස්සේ කත කරන්න හැටි. ඒ වගේ බුද්ධජානනාථේ කරන කෙලෙස් අරුතරන්ට ගෙනියන්න පුරුදු කරනවා. පුදුමට හිත කියනවා ඒක හරි කම්මැලි හරි නිදිමතයි හරි ඒකාකාරී අරමුණු නැහැ විචිත්‍ර නැහැ සිද්ධි බහුල නැහැ කියලා කුසීත වෙනවා. ඒ කියන්නේ භාවනාව හරියි. භවනාදී වෙන්න ඕන එක වෙලා. නමුත් අර දෙන සාහතිකය අපි කෙලෙස් සාහතිකයක් දෙන්නේ. උන්දුවර බලන්න හිටියොත් අවදිය වෙනවයි කියලා කියන්නේ උච්චන අරමුණු තියෙනකොට විතරයි අපේ එක. උච්චන අරමුණ කියන්නේ උච්චන කෙලෙස්. ඒ නිසා භවනාදී කෙලෙස් අඩු වෙගෙන යනකොට එක තැනකදී අවදිින් ගියේ නැත්නම් අපිම අපිට දාගන්නව ලකුණක් නිදිමත වෙලා, කම්මැලි වෙලා, නීරස වෙලා කිය. ඉතින් මේකට උත්තරයක් නැති තරම් උත්තරයක් දෙනව නම් දෙන්න තියෙන්නේ භවනා කරනකොට ඒක බලාපොරොත්තු යන. බලාපොරොත්තු යනකොට තීරේ අරමුණ නැතිකම නෙමෙයි තියෙන්නේ. අරමුණ එච්චර විචිත්‍ර නැහැ. අරමුණ එච්චර තද බල නැහැ. ගොරෝසු නැහැ. ඒක ඔක හිතන්න වෙනකොට තව වැඩි වෙනවා. ඒ හැම එන අරමුණක්ම එච්චර බරපතල නැහැ. මෙහිදී අර ගෙදර දොරවල් ඉන්නා වගේ ගහ බැන ගන්න රණ්ඩු කරන දේවල් එන්නේ නැහැ අඩුයි. එතකොට හිත කුසීත වෙන ගතිය වැඩි. ඉතින් ඒ කුසීත ගතියට වචන දෙකක් පාවිච්චි කරනවා හරියට බැලුවොත් එකක් තමයි කුසීතකම. ඒක තීන මිද්දේ කියන හිතේ මිදෙන ගතිය හිතේ ඇකිලෙන ගතිය. ඊට සාපේක්ෂව තව එකක් තියෙනවා හිත හැංගෙන ගතියක් තියෙනවා අද අවශ්‍ය කරන කෙලස් ටික නැත්තම් හිතේ හිත හැංගෙන ගතියක් තියෙන එකට කියනවා ලීන වෙනවා කියලා. නැත්තම් හිත නිලීන වෙනවා කියලා. ඉතින් නිලීන ගතිය බහනා දිනුවා. උදේට ලෑස්තිලා බලන්න ගියොත් මේක කෙලස් නින්දක්ද එහෙනම් හිත ලීන භාවයටපත් වෙනවද කියන එක කවුරු තේරුම් කළ දුන්නත් හරියන්නේ නැහැ ඒක සිද්ධ වෙච්ච අස්පනා අපිට අල්ලන්න ඕනේ. ඉතින් මේකට පොඩි උපක්‍රම දෙක තුනක් තියෙනවා. පළවෙනි උපක්‍රමේ තමයි ඒ නින්දට ගිහිල්ලා භාවනාදී මම මේ කතා කරන්නේ ඉඳගෙන ඉන්න භාවනා කරන මේ කතා කරන්නේ නින්දට යනවයි කියලා යන ගිහිල්ලා අවදි වෙච්ච එක මම බලන්න අවදි වෙන්නේ අරමුණට නම් නින්දක් නෙවෙයි. ඒක ලීන භාවයක්. අවදි වෙන්නේ අන්දවන්ද වෙච්ච දැනකට නම් නින්දක් වෙන්නේ ඉතියි. එචා නින්දෙන් අවදි වුණාට පස්සේ කලබල වෙන්නේ නැතුව අහකන්දෝමයි කියලා නිකටල්ලි තියන්න නටන්න නැතුව අවදි වෙච්ච එකම බලන අවදි වෙන්නේ මූල කර්මස්ථානෙට. නැත්නම් අවදි වෙලා බොහොම ඉක්මනට මූල කර්මස්ථානට යනවනම් කියන්නේ ඉරියව්වට හෝ ආනපානෙට. ඒක මූල කර්මස්ථාන නෙවෙයි. එහෙනම් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මේක නිින්දක් නෙවෙයි. මේක භාවනා නිසා කෙලෙස් අඩු වෙලා හිතට අඳුර ගන්න බැරිකම තියෙනවා. ඒක නිසා නැවත නැවත අවදි වෙච්ච ගමන් ඕක වෙන්න පටන් ගන්නවා ළඟ ළඟ ළඟ ළඟ වැටෙනවා කිරනවා ආයෙ වැටෙනවා ආයෙ කිරනවා ඔහොම වෙනකොට අවදි වෙන වෙන වාර බලන්න පටන් අරගත්තොත් පශ්චාත්තාප නොවි අරමුණට දෙන්නේ කියලා තමයි තේරෙන්න පටන් අරගනි මේක භාවනා ප්‍රයෝග ප්‍රතිපලයක් කියලා භාවනා කරන ආරියාදුවක් නෙවෙයි භාවනා ප්‍රතිපලයක් කියලා අනේ එදාට ලොකු පිපිදීමක් ඇති වෙනවා අපි වෙනදා කරන්නේම අරමුණ නැති වෙනකොට මොකක් හරි අරමුණක් ගෙනලා ගන්න. ගෙනලා දාන කෙනෙක් කෙලෙසක් ගෙනලා දාගන්න. ඉතින් ඒ නිසා භාවනා කරගෙන යනකොට සතිය වැඩෙනකොට සෑම අරමුණකම තියෙන කුප්පණ ගතිය, ඉද්දන ගතිය, රුප්පණ ගතිය අඩු වෙනවා. අරමුණ තියෙනවා අරමුණේ තියෙන කෙලස් බර ගතිය අඩු වෙනවා. ඒ අඩුවෙන්ට අඩුවෙන්ට මේක භාවනා ජීවුණාවක්, මේක භාවනා ප්‍රයෝජනයක්, මේක සතිය හොඳ හුරුබෝටිකමක් කියලා දන්නවනම් යෝගාවචරය ඒක සාදර වෙනවා. ඒකට කියනවා බුද්ධ ඥානස ප්‍රමෝදමත් වෙන්නේ කියලා. දන්නේ නැති වුණොත් බලන බලන දේ කම්මැලි. බලන බලන දේ නීරසයි. ප්‍රකට නැහැ. ඒකෝට නිින්ද කියලා දාගත්තාම තව තවත් කුසීත වෙනවා. ඒක නිසා මේකදී පොඩ්ඩක් මේ ගොඩක් මම මේ විස්තර කරන්න පස්සේ ලියලා තියෙන පරියන්කේ විස්තර අනුව බලනකොට හිත අරමුණ සී අඩු කරගෙන යන පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ සමාහට පළවෙනි පරියන්කෙත් වෙන්න ඇත්තේ ඕකමද දන්නේ නැහැ. මම මේ නිදර්ශනයක් වශයෙන් කරන සංසන්දනය කළ බලන්න. නිසා භාවනා කරන්න යනකොට ඇවිස්සෙනවනම් රාග පරිතරමුණු වැඩි නම් කුප්පන ගතිය වැඩි නම් අපි ඒකට කියනවා රාගය කියලා. අරමුණු අඩු නම් අරමුණු නීරස නම් අරමුණු කුප්පන ගතිය අන්න ඒකට කියනවා විරාගය කියලා. ඒකට විරාගයේ භාවනා ප්‍රතිඵලයක්. සුත්‍රයන්සේ දේශනා කරන විරාගෝ දෙට්ටෝ ධම්මාන සියලු ධර්මයන්ගෙන් වැදගත්ම ධර්ම තමයි විරාගය. හැබැයි අභාවිත මනසේක නිදිමත කියලා අඳුර ගන්න. අඳුන ඒකත් පරිදි ලයිස්ට්වට දැම්මොත් කොට ගන්න වැඩ. ඒ නිසා මේ එන්නේ උගා ගොරෝසුර තිබුණ අරුණක් උගා පිටිතර අරුණක් උගා කෙලස් තිබුණ අරුණක් නැවත නැවත බැලීම නිසා ඒ රාග බණිත්තරට මොන විරාගයටපත් වෙන්න යන්නේ කියන එක එක සැරේ වෙන එකක් නෙවෙයි. බලනකොට ටික ටික ටික ටික දෙවිලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකදීම සුදු වෙලයි කියලා පටන් කපියක් තියෙනවා. බැලුව බැලමුල කුකුලයි කල් කර්මලේ කරතු පාට වුණාට බලහාගෙන හිටියොත් සුදු පාට. ආන්නේ වෙනස දැක ගන්න බැරි නම් ඒ නැත්නම් ඒ විපරිණාමය දැක ගන්න බැරි නම් ඒ පරිණාමය දැක ගන්න බැරි නම් ඒ රූපාන්තරය දැක ගන්න බැරි නම් අපි බොහෝ විට අපිට විනිශ්චයක් දෙනවා වැරදි විනිශ්චයක්. වැරදි විනිශ්චයකින් වාර්තාව ලිව්වා නම් අහගෙන ඉන්න එකටත් තේරෙන්නේ නැහැ. මෙයා මේ වාර්තාව විකෘති කරලා තියෙන නොදැනුවත්කම නිසාද එතකොට හරි උත්තරයක් දෙන්න බෑ. හරි විග්‍රහයක් දෙන්න බෑ. ඒ නිසා භාවනා කරගෙන යනකොට නිදිමතාවක නතර කරන්න එපා. දිගට කරන්න. කරලිවලා බලන්න උත්සාහ කරලා නින්නෙන් අවදි වෙන්නේ මොන වගේ තැනකටද කියලා. ඒක ටිකක් සූක්ෂම වැඩක්. ඒ කියන්නේ ප්‍රධානම දේ සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා. නින්දෙන් අවදි වුණාට පස්සේ මොකේටද අවදි වෙන්නේ කියලා බලා ගන්න බැරි වෙන්නේ අපි නින්ද පිළිබඳව තියෙන පශ්චාත්තාපය නිසායි කියලා. පශ්චාත්තාප නොවි වෙච්ච දේ මොකද්ද කියලා බලන්න නින්දට ඉස්සෙල්ලම ලෑස්තිලා යන්න ඕනේ භවනා හරියනවා නම් මේ ලීන භව වෙනවා එන්නම ඕනේ ඒ ලීන භාවය කියලා කියන්නේ භවනා දියුණුව සතිය දියුණුව නමුත් ඒක වැරදි නිවැරදි අර්ථකථනය දුන්නේ නැත්නම් මේක නිදිමත කියලා මේ මාස 6කට බරපතල වැඩ ඇතුළු සිරදන්නෝම තීන්දුව කරන්න ඉඩ තියෙනවා හරියට නඩුව ඔප්පු කරලා වෙන්නේ නැත්තම් ඒක භවනා කරන කෙනායි කමඨාන් වාර්තාවය තමයි අල්ලන්නේ. ඒ නිසා ලෑස්තිලා යන්න නිදිමත එක විදිහකට වෙස්සලා ගත්ත සුභාසිතයි. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්නි. සක්මන් මා සක්මන් කරන විට දකුණු කකුල උස්සනවා ගෙන යනවා, තබනවා, වංගපඩ උස්සනවා, ගෙන යනවා, තබනවා යන අරමුණු තුල හිත පවත්වාගෙන යමි. මේ ආකාරයටද එය කළ යුත්තේ. ඉදිරියේ කොපමණ දුරක් බලාගෙනද මේ සක්මන් කළ යුත්තේ? සක්මන හැරෙන විට එය කෙසේද කළ යුත්තේ? මේ සක්මනේ වේගය විදේද? පරයන්ක තවද ආනාපාන සතිය කර යුතු ආකාරයේ සැකවේ පහදන්න වාසයට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. ඒ කියන්නේ මූලික උපදේශ වලට විවෘත වෙච්ච නැති කෙනෙක් මේ ලියන්නේ. මොකද ඒ ටික විතරමයි මූලික උපදේශ වල දෙන්නේ. මූලික උපදේශ එක එකක් එක එකක් ටොක්ක එන එන කියලා කියනවා. ඒ කියන්නේ භාවනා කරලා තිනවා උත්සාහයක් තරගන් තිනවා වෙච්ච දෙයක් කියලා තිනවා. ඒක නිසා මූලික උපදේශ වෙන්නේ නැහැ කියලා නුසුදුසුෙක් නෙවෙයි. ඉතින් මේ සක්මන් භාවනාව පිළිබඳ විනාඩි 9ක වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒක හදලා තියෙන්නේ පොඩි ළමයින්ට. හදපු වීඩියෝ ක්ලිප් හතරේ හොඳ මේක. ඉතින් අපි උපාලිගෙන් ඉල්ලා හිටින්න ඕනේ මේ කට්ටියට ඒක පෙන්වන්න තැනක් මේ උපාලි පැනලා ගිහිල්ලා. ඉතින් ඒක පෙන්වලා දෙන්න ඒකේ කියලා දෙනවා මේ මේ කට්ටියට කොහෙද පෙන්වන්න පුළුවන්? වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. සක්මන් භාවනා පිළිබඳව නාකින්දාදුවේ ගන්න එක පොඩ්ඩලම එන්න හදපු එකක්. හැබැයි ඒක හොඳයි. ඒක පොහෙද්ද පෙන්වන්න පුළුවන් කට්ටියට විනාඩි 10ක් 10කුත් නැහැ හැබැයි. ස්ක්‍රීන් එකක් දාලා ඔය ටිකට අපිට මේ ධර්ම සාකච්ඡාවේ වුණාට පස්සේ ඒකමාරක් තියෙනවා සක්මන්ටයි මේ ටී බ්‍රේක් එකටයි ඉතින් ඒ ටික අදම පුළුවන් නම් කමන්නේ නැත්නම් හෙට හරි කමන්නේ අපිට හරි ගැසලා දෙන්න. ඒකේ තියෙනවා සක්මේ පරියංග භාවනා පිළිබඳව ඒ සමාවෙන්න සක්මන් භාවනා පිළිබඳ වීඩියෝ ක්ලිප් එක. පරියංග භාවනා පිළිබඳ තොරතුරු නම් හොඳම වැඩි තමයි අහලා නැත්නම් උපදේශ පන්තිය අහලා පටන් ගත්තොත් ලේසි. ඒකේ තියෙනවා සක්මන් පරියංග භාවනා පිළිබඳ විතරක්ම විනාඩි 18ක ඔඩියෝ ක්ලිප් එකක්. ඉඳගත්තාම මෙන්න මේ ටික කරන්න ඕනේ කියලා. අන්නේ ටික මේ අහඬ සලස්සන එක හොඳයි විසලා කියූප එක නඩත් හම්බෙච්ච කතියක් පේන්න තිබුණේ නැහැ. අන්නේ ටික තාඩිකස්ලා ගමේ ටික උපාලි සරණං ගච්ඡාමි තමයි කියන්නේ. ඒ කියන්නේ පරියන්ක පිළිබඳව ඔව් වීඩියෝ ක්ලිප් එක අපි මෙතන බලමු. ඔඩියෝ ක්ලිප් එකදී යම් කිසි කෙනෙක් මෙතන ඉන්නවා නම් මූලික උපදේශ ටික ලැබිලා නැති වරයන්කට ගියාට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියලා. ඒගොල්ලන්ට විනාඩි 18ක විතර ඔඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒක ඒක තමයි ඇත්තටම ඔය මූලික කමටහන් උපදේශ කියලා දෙන්නේ. ඒ අයට වෙලාවකුයි මේ අයට වෙලාවකුයි තන වශයෙන් කියලා තියෙනවා නම් සක්මන මෙතනදී පෙන්වන්න තමයි උපාලිගේ අදහස. ඔඩියෝ ක්ලිප් එකට එච්චර සෙනඟ නැති නිසා පුස්තකාලිට අහලා දෙන්න, හරි ගැසලා දෙන්න පුළුවන්. ඒක නිසා උපාලි මාත්‍යයි හලකෝ මාත්‍යයි එකතු වෙලා මේ කෝඩිනේෂන් එක කරගන්න. අපි යනවා ඊට ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නේ ආදර කරුණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් සිටුවිලි වල මුලැඳ අග බලන ආකාරය පැහැදිලි කර දෙන දෙනෙන් කරුණාවෙන් ඉල්ලනවා. ඔය මේකට කියන්න තියෙන්නේ ආනාපානය බලලා ඒක රූප කර්මස්ථානයක්. බලලා කොයි වෙලාවක හරි Tamanට ඒ ගොරෝසු දෙයක ආස්වාද ප්‍රසආසය බිම්බීම හැකිලිම නැත්නම් වම දකුණ දක් කියලා තියෙන එකේ මුල මැද අල්ලලා පුරුදු වෙච්ච කෙනාට තමයි අ르ග කරන්න පුළුවන්. ඒ නිසා මේ කෙනා මේ කියන කෙනා කැමැතිද? Taman දැනට කරගෙන යන භාවනාදී මේ ආස්වාද ප්‍රසආසය හෝ Taman ගත්ත බිම්බීම හැකිලිම නම් ඒකේ හෝ අන්‍ය වගේ රූප කර්මස්ථානික මුල මැදාග දක්වපු මතක සටහනක් තියෙනවා නම් ඒ අනුසාරයෙන් පුළුවන් කියලා දෙයි. ඉතින් ඒ කෙනා කැමැතිද සභාවට ඒතරතුරු ඉදිරිපත් කරන තමයි මේ වෙනකොට කරලා තියෙන සාර්ථක වෙච්ච රූපකර්මස්ථානක විස්තරය ඉදිරිපත් කරන්න. උදෝසන කැමති නම් ඒ අනුව අපිට ඉදිරියට කියලා දෙන්න පුළුවන් නාම කර්මස්ථානක නැත්නම් හිතවිල්ල කොහොමද බලන්නේ කියලා. එහෙම නැතුව මේ වෙලේ දුවන්නත් බැරුව ඔලිම්පික් ගහන්නට කියලා දෙන්න බෑ. ඉතල වෙලේ දුවලා දිස්ත්‍රික්ක මට්ටම දුවලා වාසල් මට්ටෙ විදිල්ලලා ජාතික මට්ටමට ගියාට පස්සේ තමයි ඔලිම්පික් ගහන්න වෙන්නේ. ඒක ඔලිම්පික් දුන්නොත් නම් ගහනවා ගහනවා කියලා කියන හොඟ දෙනෙක් කියන. දෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැහැ. විත්තුපියාට ඔලිම්පික් කරේ නැහැ. ඉතල ගමේ වෙලේ දුවන්නු. අවුරුදු උසෙවිද. තුල දිනවල කෙරුවට පස්සේ තමයි මේකේ තියෙන අනුපුප්ප සික්කා අනුපුප්ප කියලා අනුපුප්ප ප්‍රතිපදා. ඒ නිසා දන්න තැනින් පටන් ගන්න. ඒක අත්‍තර හොයන්න ඕනෙත් නැහැ. රූප කර්ම ස්ථානික ආසස් ප්‍රසාදයේ උඹට ඒක සාංශුද්ධෙන් බලනවා නම් ඒ ඒ අත්දැකීම හරහා නාම කර්මස්ථානට යොමු කරනවා. ඉතින් මේක හරියට කරන්න තු අරකට යන්න කියනවායි කියලා කියන්නේම ලොකු පටලවිල්ල. ඒ නිසා අපි දිගහැරෙන තාලෙටම කරමු. රූප කර්මස්ථානික පරිචය ලබාගෙන ඊනනෝ යන්න ඕනේ නාම කර්මස්ථානික තමයි වඩා සෞඛ්‍ය සම්පන්න ක්‍රමය. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මුලින් සාමාන්‍ය වේගයෙන් විනාඩි 2ක් 3ක් ඇවිත්දී. පසුව වමහා දකුණ වාතයේ ඒකට මෙනෙහිකට වී ටික වේලාවක් ගත කිරීමෙන් පසුව ආදේ ඉසරීම යැවීම හා තැබීම. ඒ ඒ අවස්ථාවේදී මෙනෙහි කෙලෙමි. ඉසරීමේදී පාදය පොළවෙන් ඈත් වීමේදී පිළිවෙලින් විලුම මැද ප්‍රදේශය හා ඇඟිලි කෙසවෙන ආකාරය නිරීක්ෂණය කෙලෙමි. එලෙසට තැබීමේදීද පළමුව විලුඹ ප්‍රදේශයේ සිට ඇඟිලි දක්වා පොළවේ ස්පර්ශ වන බව නිරීක්ෂණය කළේ. බොහෝ විට දේවල 10ක් 15ක් මෙලෙස සිත රඳවා ගැනීමට හැකි විය. සිත රඳවා ගැනීමට නොහැකි වූයේ සිතට සිතුවිලි ගලා ආ නිසායි. එවිට සිතුවිල්ලක් යයි මෙනෙහි කර නැවත සක්මනට සිත තැබුවෙමි. සද්දයෙන් බාධාවක් ඇති නොවින සමහර අවස්ථාවලදී කකුලේ චලනය උල්ලට ප්‍රදේශය දක්වා විහිදෙන අයුරු දැනුණා එය නිරීක්ෂණය කිරීමට නොගොස් පතුල ප්‍රදේශයට පමණ සිත යොදාගෙන සිටියේ මේ සඳහා වහන්සේගෙන් උපදේශක් පතමි මුත්තමන්ට මේ භාවනාවේ වර්ධනය පිළිබඳව හෝ බාහිරින් ලැබෙන අතිරේක අරමුණ පිළිබඳ අවුලක් තියෙනවා නම් ඒ වර්ධනයට බාධා කරන අවුල ඇති කරන දේ නැති කරලා සත්‍ය බේර ගැනීම සඳහා අපි අර ගත්ත මූල කර්මස්ථානෙම සරණ යනවා. ඒ කියන්නේ වම් දකුණම යනවා. නමුත් මේ යනකොට බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම ඉන්න පටන් ගන්නවා. ඒක භාවනා ජීවනවා. මුළු කයෙම සම්බන්ධිත තේරෙන පටන් ගන්නවා. එතකොට ශබ්දත් ඇහෙන්න පටන් ගන්නවා. වේදනත් එන්න පටන් ගන්නවා. හිතවිලිත් එන්න පටන් ගන්නවා. එකක්වත් භාවනාවට බාධා කරන්නේ නැහැ. ඉතින් ඒ නේවට වළක්වන්න යන්නත් එපා. ඒව ඉන්නේ භාවනා මේරීමත් එක්ක. නමුත් සැක එනවා නම් කොයි වෙලාවක හෝ ඒ සද්ද වේදනා හිතවිලි පිළිබඳව අනේ මට වැරදිලාද මේ පස්සට යනවාද සතිය නැද්ද කියලා සැක එනවනම් පයට ගන්න හිත. සැකයකින් තොරව මුළු පයම වැඩ කරන්න හැටි. මේ ඇඟිලි දිහාෙන් ගන්න බලය බල්ලු කට්ට ගෙනල්ලා බල්ලු කරෙන් ධනියට සම්ප්‍රේෂණය කළා බල්ලු කරෙන් උකුල්ලැට්ටෙට ගිහිල්ලා උකුල්ලැට්ටේ කුඳුවට පීලි දිගේ ගිහිල්ලා ඇට්ලස් කසේ රුකාවට ගිහිල්ලා ඒකෙන් ඔළුව අල්ලගෙන ඉන්න හැටි දැක්කම කෝච්චක්ෂන් කරනකොට වගේ ඔක්කොම පේන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම බැලුවගෙන මොකක්වත් වෙන්නේ සතිය හොඳට විවිධාංගීකරණය වෙනවා. ඒ සමහරකට හිතෙනවා එනකොට අර පය පතුල වැලීමට අව탁සීරුවක් වෙනවද පැතුරු බැලීම බාධා වෙලාද කියලා හරියට වෙනවා නම් බාධා වෙලා නෙවෙයි. ඔක්කොම ඒක ලැබෙන අතිරේක ලාභ. නමුත් යෝගාචරය ඒ සැක කරනවා. සැක කරනවා නම් විතරක් කියනවා සැක දුරු කිරීමට අයට හිත ගන්න. පතුලට හිත ගන්න. එහෙම නැහෙනේ මේකට හොඳට වැදෙන්න ගන්න. ඒක දැනකින් පටන් අරගත්ත සතිය මුළු කය පුරාවට යනවා. ඊට පස්සේ කයේ ඔක්කොම වැදෙන ගමන් සද්දත් ඇහෙන බව දෙරනවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හිතවිලිත් තියෙන බව තේරෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වේදනක් තියෙන බව තේරෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි කාර් එකක් ඩ්‍රයිවිං කරන්න ඉගෙන ගන්න කාලේ අපි වාහනේ නැට්වරකට දාලා තමයි යන්තම් ක්ලච් එක කියන්නේ මොකද්ද අනම්මනම් ඉගෙන ගන්න. නමුත් කාර් එක පාර දෙන්නට පස්සේ හැමදාම සෙනගෙන තිපාරක වාහන නැති පාර කියලා වන්න බෑනේ. ඉස්සරහට යනකොට වාහන තියෙන පාරවල සෙනග තියෙන පාරවල හප්ප ගන්න තු යන්න පුළුවන් වෙනවා. එතකොට අර ක්ලච් එක ගියර් එක ඉබේ වැඩ වෙන්න පටන් ගන්නවා. එතෙන්ට එනකන් කියනවා සෙනගලන්ති පාරක පුරුදු කරන්න කියලා. ඒක නිසා භාවනා වැඩෙනවා නම් ඉස්සල බාධායි කියපු දේවලින් තමයි දිනුව ඇති ඒ බාධා මොන බාධා කරුවත් තමයි තේරෙන පටන් ගන්න මගේ විශ්වාසෙ බිඳිලා නැහැ. ශ්‍රද්ධාව තියෙනවා. අරමුණේ සතියක් තියෙනවා. අරමුණක් තියෙනවා. හැබැයි අරමුණ ප්‍රධාන නෑ දැන්. ඔක්කොම අරමුණු පේන්න පටන් ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මේ මට මේ ළඟදී ඊමේල් එකේ වල තිබුණා අපි යන පාරට ආශිර්වාදයක් ලැබුණොත් ආලෝකයක් ආලෝකයේ උඩින් පාරට ආලෝකය වෙන්නවා කියලා ගමනට බාධා කරන්නේ නැහැ. ගමනට ලාභයක් වෙන්නේ. ඉතින් එළිය වෙන්නවා කියලා බාධාවක් වෙන්නේ නැහැ. එළිය එළිය තිබුණාට ගමනට බාධාවක් වෙන්නේ. ඒ වගේ තමයි මේ ලැබෙන තොරතුරු සේරම සතිය වැඩෙන්න වැඩෙන්න විශාල වෙන්න ගන්නවා. විවිධාංගීකරණය වෙනවා. එහෙම නැත්තම් නම් ඉතින් ඔය අවුරුදු 7න් ඉවර කරන්න වෙන්නේ නැහැ වැඩේ. අපිට වෙලා තියෙනවා මූල කර්මස්ථානයේ තියෙන හුඹස් බය නිසා වෙන එන දැනෙන හැමදේම අනතුරට ගන්න. හැමදේම අරියාදුවට ගන්න. ඉතින් ඒ මනුස්සයා හැම එකක් එක්කම ගැටෙනවා. ඉතින් ඒකට උත්තරේ තියෙන්නේ විශ්වාසය ඇති කිරීම සඳහා ගත්ත මූල කර්මස්ථානයේ හිත දාලා විශ්වාසය ඇති කරලා දෙන්න. හැබැයි මේ වැටෙන අනිත් දේවල් වලට අකුල් හෙලන්න යන්න එපා. ඒක බලන්න මේ භාවනා දියුණුව නිසා වෙන එහෙම නැත්නම් විවිධාංගීකරණය නිසා වෙන දියුණුවක්ද කියලා බැලුවොත් තමයි තේරෙන්නේ විශ්වාසය කැඩෙන්නේ නැහැ මොනද සතිය කැඩෙන්නේ මූල කර්මත්තන් නැවත යන්න පුළුවන් ගතිය කැඩෙන්නේ නැතු ගොඩක් තොරතුරු ඉන්න පටන් ගන්නවා. අන්න එයාට අපි කියන යෝනිසමස්කාරය තියෙන කෙනා, සෙල්ලක්කාර කෙනා, භවනා ජීවන බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම විපස්සනා. අරකෙම රැඳෙන්න ගියොත් ඒ මූල කර්මස්ථානෙම රැඳීමම භවනා දියුණුවට බාධාවක් වෙන්නේ ඉඳී. ඒ නිසා සැක නැවි යන්න ටික දවසක් මෙහෙම කරගෙන කරගෙන යනකොට Tamanට විශ්වාසය ඇති වෙයි. අතුල විතරක් නෙවෙයි මුළු ඇඟම තේරෙනවා. අපේ නිසන් වන භාෂාවෙන් කියන මුළු ඇඟම gediy gediy පිටින්ම ඇවිදිනවා තේරෙනවා. මේ වමද මේ දකුණද මේ ඔසෝන මොනක්වත් දන්නේ නැහැ. බෑ ඇවිදින බව දන්නවා. එතෙන් එන්නේ වම දකුණ හරහා. එතකොට යාට ලොකු ගැම්මක් තියෙනවා. මම ඉඳගෙන නෙවෙයි. මම හිටගෙන නෙවෙයි. මම නිදාගෙන නෙවෙයි. මගේ හිත අවුලලා නෑ. gediya පිටින්ම ඇවිදිනවා. ඒක ඇත්තටම කියනොත් මේ වම දකුණ කරලා ගත්ත එකේ දියුණුවක් කියලා ගන්න පුළුවන්. අන්‍ය විදිහේ මානසිකත්වයක් හදාගන්න කියන්නේ මම මේ කතා කරන්නේ. ඉවරස්නේ දේවිකොට ආගාන්තිය පිළිබඳව මම දැන් මෙතන යයි මෙනෙහි කෙරෙමි. ශරීරය දිහා බලා සිටින විට පපු ප්‍රදේශයේ පිම්බීම හැකිලිම ප්‍රකට විය. එදෙස බලා සිටින විට කුෂ්ම රැලි දෙකක් තුනක් යන විට මුළු පිම්බීම හා හැකිලිම පටන් ගන්නා තැන නැවතිලා අවකාශයක් හා හැකිලිම පිළිබඳ හැකිලිම පසු පිම්බෙන හැකිලිම පසු පිම්බෙන අවස්ථාවේදී දීඝ අවකාශයක් ඇති බව වැටහුණි. ඒ පිළිවීම ප්‍රකටව හැකිලීම සාපේක්ෂ හැකිලීමට සාපේක්ෂව දැනුම අතර හැකිලීම කෙටි බව නිරීක්ෂණය කළේ මෙය උෂ්ම වාර කිහිපයක් කිතුනීදී ඈතින් මෙන් දැනෙන්නට විය මේ අතර කෙටිවිලි නොයෙක් රූප හරියේ අද රස්න නලියන ස්වරූප දැනෙන්නට විය මේවායි ඇති විට මේවා ඇති විට සතිය පැවතුණු අතර අවශ්‍ය නම් මූල කර්මස්ථානයේ නැවත යාමට හැකියාව තිබුණි. මේවායින් සතියට කිසිදු බාධාවක් ඇති නොවුණු අතර දිගු කාලයක් මෙසේ සිටීමට හැකි විය. විනාඩි 20ක් 30ක් පමණ මෙය පරයන්කයේ අවස්ථා කීපෙදී එම සිදුවිය. මෙසේ සිදුවන විට සිත කුමකට යොමු කළ යුතුද? ඈතින් දැනෙන ආස්වාද ප්‍රස්වාදය දැලිය යුතුය. වාන්තයේ ප්‍රතිස්පදනි වාන්තයේ නිරෝගී සුවත් වේවා. ඒකේ ප්‍රශ්නේ විතරයි පටලවාගෙන තියෙනවා. අනිත් ඔක්කොම ලස්සනට ඒවිලා තියෙනවා. මේ පිම්බීම හැකිලිම බලලා ඈතින් පේන ආස්වාද ප්‍රසවාසය බලන්න ඕනද කියලා අහනවා. ආස්වාද ප්‍රසවාසය වැදගත්යක් විදිහට නෙවෙයි රචනෙ ලියලා තියෙනවා. රචනෙ ලියන පිම්බීම හැකිලිමට සාපේක්ෂව. තොරතුරු කොටකුත් එනවලු. සතියත් හොඳට තියෙනවලු. එතකොට මොකද්ද බැලිය යුත්තේ කියලා ඒ කියන්නේ නැවත යන්න පුළුවන්කමක් තියෙනවා කියලා මම අර කියපු ටික ඔක්කොම ලියලා තියෙනවා. ඊට පස්සේ ගෙනන යෝජනාව මේ ඉස්තිර කරන්න හදන්නේ මම ඈතින් පේන ආනපනේ බලන්න ඕනද කියලා. දැන් මොකක්ද මම බලන්න ඕන? ඔය සතියට ඔහොම යන්න දෙන්නේ. එයා දන්නව කරන්න ඕන දේ. ඊට පස්සේ ඕකේ අරක මේක බලන්න ඕනේ මුළු එකම පේනවා දැන්. විශේෂයෙන් මේ වගේ වෙලාවට ඔය පිම්බි මහකිලින් බල බල ඉන්න සතියට දාන්න ගියොත් එහෙම ඒ කියන්නේ මේ හරවන්න ගියොත් එහෙම මේ ෂෝක් එකකට දුන පෙට්‍රල් වාහනේ ඩීසල් ටිකක් දැම්මා වගේ. ඉතින් මුළු එන්ජින් එකම ඩිකාබනයිස් කරන්නේ. ඒ මේක පෙට්‍රල් වාහනේ. අර හොඳ හොඳ කියනකොට වහලෙකම ගන්නවා කියන වගේ කතාවක්. ඒ නිසා වයර් මාරු වෙලා තියෙන කොට ප්‍රශ්නයක් වෙලා. අනිත් එක නම් ලියවිලා තියෙනවා තක්මන්ට වැඩිය පරියන්ක රචනයේ බොහොම උතර ලියවිලා තියෙනවා. ඒක නා ගමුදු උසාවියට. කැමති ලියවෙකන ඉතිපත් වෙන්නේ. මොකද මේ වයර් මාරලා තියෙන කියලා බලන්න. අවය අහුවෙන්නේ. මොකද්ද දෙන උත්තරේ දැන් මේ වයර් මාරපුවා. ඈ? අපි නැතිවම තමයි ඉඳලා තියෙනවා. අපි ඉන්නේ කියන්නේ රචනා න්‍යායයන්ති අසිතකට පැටලිලා කියලා තියෙනවා. මොකද්ද දෙන උත්තරේ ගන්න රත් වෙන්න ගහන්න. ඉතින් මොකද්ද උතන ප්‍රශ්නේ? ආමාන පාණේ හරි බිම්බි මැකිලිය මොනවාද ප්‍රශ්නයක් අහන්න හේතුවක් නැහැ. දැන් ලස්සනට බහනවා යනවනම්. ආයේ කොහටද හිතියෝ දන්න ඕන කියන ප්‍රශ්න කොහෙන්ද එන්නේ? අපි ආහන පාණේ මේක පැත්තකට දාමු. ගොඩක් දේවල් ඉතිරිලා අපි එකක් වගේ එකක් කියන්නේ බලන්න ඕන එකක්. ඒ වගේ දේවල් මොකක්වත් උන්නේ නැහැ. අපි මෙතෙන් යන්න තේමා කරගත්ත පිම්බීම ඇකිලිම. ඒක නිකන් තනි කූර ඊට නැවත අතුපතර විහිදලා දැන් ගහක් වඩටපත් වෙලානේ. ඒ දිගට ඒක ඇත ඒක ඇතුළේ තියෙන බිම්බිම හැකියාවක් තියෙනවා හද්දක් තියෙනවා වේදනක් තියෙනවා මුලක් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා බිම්බිමක් තියෙනවා හැකියාවක් තියෙනවා හොඳ ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඔක ඇත්තටම කියනවා නම් ඔගේ කප්පාදුවක් තියෙනවා. හැම ගහම කප්පාදු කරන්නේ සාමාන්‍ය මිදි ගහක්, ඇපල් ගහක්, කෝපි ගහක් වගේ කප්පාදු කරේ නැත්නම් හරියන්නේ නැහැ. අනවශ්‍ය ගස්තු කපලා දාන්න ඕනේ. නමුත් ඒකේ එච්චරම බරපතල ප්‍රශ්නයක් වෙලා නැහැ තාම. ඒකේදී දැන් අර මොකෙද හිතිය දන්න ඕනේ කියලා කියන්න දැන් පැහැය වෙන්න හදනවා. ඒක ස්මාර්ට් වෙන්න හදනවා වගේ. ඒක ලියවල අදාළ නැති කෙනෙක් අඳුල්ලා දෙනවා. මම එහෙනම් මේ ආනපානිය අඳුල්ලා දෙන්නද කියලා. එතන වයර් මාර්ගල එකක් ලකුණක් කැපෙනවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ඇයි මෙතන අවශ්‍යතාවයක්? එකකට යන්න. ඒ මොකද සතිය තව මේ පැතුර එලාගෙන ඉවර නෑ තව කුඩාරම ගහලා ඉවර නෑ. එයා හොඳ ලස්සන අල්ලගෙන යනවා ශේෂ්ත්‍රේ ලස්සන. බලේ පතුරවගෙන යනවා. ඊට පස්සේ එයාම බලේ තහවුරු කිරීමේ වැඩසටහනක් කරනවා. අල්ලගත්ත භූමිය හොඳට බලේ තහවුරු කරගන්නවා. එයාට ඇඟිලි ගහන්න යන්න හොඳ නැහැ. එයා දන්නවා ඇත්තටම හිතලා ගන්න මනසට වැඩිය ඔය සතිය හොත්තටම මේ තත්පුරුෂයි. උත්තම කල්යාණ මිත්‍රයා. ඒ නිසා එයාට කකුල් මහට දාන්න එපා. එයාට අභියෝග කරන්න යන්න එපා. ඒ පරියන්ක ඉවරන ඊගා පරියන්කෙත් ගත්තා ඉන්නේ ඔය ටික පොඩ්ඩක් ගියා ඊගාවට. ඊගාවට ගියා ඊගාවට තව පොඩ්ඩක් යන්න යන්න යන්න යන්න. අර ලන්දේසි කාර්යයක් පැදුරේලා හරක් කමේලා ගත්ත හැටි දන්නවද? ඒ වගේ මෙයා එළනවා පැදුර හැම එකටම. කොච්චර හරි ගිහිල්ලා අප්‍රමාදයේ ගිහිල්ලා ප්‍රමාදයේ අල්ලන්න ඕනේ. පමා වෙන්නේ නැහැටි, කෙලෙසෙන්නේ නැහැටි, අසත්‍යමත් වෙන්නේ නැහැටි. අල්ලන්නේ ඉස්සෙල්ල හොඳට එයා ඌඩාරම ගහගන්න. මේ ඌඩාරම ගහගෙන ඉන්න වෙලාවේදී අතුරු ප්‍රශ්නයක් දාලා ආයශරයක් ඒකාග්‍ර කරන්න හදනවා. විපස්සනා දෙච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර දෙපොලකින් සුද්ධ වෙන්න ඕන කමකට. එකක් මේ අනවශ්‍ය අංග පාණි ගෙනත් දාලා සබහවනම ගන්න එපා. එක. තේරෙනවද? දෙක මේ වෙලාවේ අනවශ්‍ය ප්‍රශ්නයක් මේ කොහටද හිතියෝ දන්න ඕන කියලා ඒක සත්‍ය තීන්ද හතිර තීන්ද කරන්න දෙන්න. කියන්නේ අම්මට අම්මා කෙනෙක් කියනවා අම්මට දුවක් කියනවා ඒ දුව කියනවනම් මට අසවල් කොල්ලා වුණයි කියලා. අම්මා තෝරන කොල්ලා හරියන්නේ කෙල්ලට දෙන්න එපා. දැන් කාලේ එහෙම නේ කෙරෙන්නේ ඉස්සර නම් හරියම තමයි කෙරෙන්නේ. ඒකේ සතිය දන්නවා එයාට එයා කරගන්න ඕන දේ හොඳටම දන්නවා. අර අම්මල තාත්තලා වගේ අපි යනවා සතියට පාඩම් කරලා දෙන්න. සතිය පිවිතුරුයි. සතිය අහිංසකයි. සතිය හරි සරලයි. අපේ මොලේ හරිම සංකරයි. හැම වෙලාවෙම තර්කයක් දාන්න හදනවා. හැම වෙලාවෙම කකුල් මාට් දාන්න හදනවා. ස්මාර්ට් වෙන්න හදනවා. අන්න ඒ ටික තමයි කෙලස් කියලා කියන්නේ. ඒක තමයි සංකර කරන දේ තමයි කෙලස් කියන්නේ. ඒ නිසා සතිය යන පාරට මේ එයා ඇසති යන ගමනක් යන්නේ. ඇසතු යන ගමන. හුදුවට බලාගෙන යන්න කවදාකවත් සතිය මේ විකෘති පාරවල් ගන්නෑ. සංකර පාරවල් ගන්න. හරීම ඍජු පාරවල් ගන්න. ඒකෙන් අපිට තේරෙන්න පටන් ගන්නවා දික්කිච්චු කම්ම කියලා කියන්නේ දෘෂ්ටි ඍජු වීමේ වැඩපිළිවෙල සතිය අනුගමනය කරන එකට වැඩි කල් යන්නේ තේරුම් ගන්න. හැබැයි යාට දෘෂ්ටි උගන්වන්න කියෝ සතියට එහෙනම් ඉතින් අවුල වෙනවා. තේරුණාද? කියුම් බෑන දෙවිතුක මං කියපු ආතන් දෙක පිළිසුදු කළා. එකක් මම කාරණා දේව හොන්දටම දෙන්න කිව්වා දැන් එනුත් වයර් බහරලා වගේ මට පේන්නේ හරියට කාරණා දෙකක් කිව්වා මෙන්න මෙහෙම මෙහෙම කියලා මම කියන්නේ ඒක තේරුම් ගත්තයි කියලා කියනවා මොනවද තේරුම් ගත්තේ කියලා එකක් තමයි මේ වැලයන් පැත්තට මැත්ත ගහලා දෙන්න කියලා මම කියන්නේ වැල යනවා ඒ පැත්තට මැත ගහලා දෙන්න. ඒක මම දෙවෙනියට කියපු එක. පළවෙනි කියපු එක මොකද? මේ කොහිතෝ නැති අනපන කැදලා ගන්න යන්න එපා. මේ පිම්බි මැකිලිම දිගේ ගියමිනියා. තේරුණාද? මම දැන් කියමු බෑන දෙක මොකක්ද කියලා ඉතින්. එක උත්තරම විශ්වාසයද තේරුණාද? උත්තරම තේරුම් ගන්න තුර කතා කරන්නේ නැත්නම් බයට තක්කු මුක් වෙලාද කතා කරන්නේ? ආතිපුන් නැත්තම් බලමු හෙට වෙනකොට. හරි අපේ නයි දා ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නේ ගරුතර සූත්‍රය ගරු ස්වාමීන් වහන්සේ අවුරුද්දේ සමහර කාලවල බොජ්ජංග හොමින් වැඩිවීමට සමහර කාලවලදී භාවනාව ඉතා දුර්වල මට්ටමකට වැඩිවීමට හේතු කුමක්ද? නේ ඉතින් කාය වෙනස් වීම තමයි. ඒක තමයි අපි ඉස්සල්ලාම ඉගෙන ගන්න ඕනේ භාවනා කියන එක හැම වෙලාවෙම වෙනස් වෙන එක. ඉතින් වෙනස් වෙන්නේ නැතුව ඔක්කොම ඉස්තර කරන්න යනවා නම් බොජ්ජංගෝයේ මේ සුපර් මාකට් එකෙත් ගන්න හම්බෙයි. ඒව හම්බෙන්නේ නැහැ. මේ බොජ්ජංග පැකට්, මේ සති බල පැකට්, මේ සති ඉන්ද්‍රිය පැකට්, එහෙම නැහැ. මේ වෙනස් වීම තමයි අපි පුරුදු වෙන්නේ. වෙනස් වුණාට භාවනාවට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මොකද අනිච්ඡං කියන එක ඉස්සෙල්ලාම කරගන්න තියෙන්නේ. ඒක නැතුව මට ඕනේ වෙලෙට මේක හම්බෙන්න ඕනේ කියලා කියනවා කෙලිම මාරයි කියලා හිතාගන්න. මේ මොනම විදියක කවමදාකවත් කොන වෙලා කෙනෙකුටවත් ඕන වෙලාවට වෙන්නේ නැත්නම් ඒ නම් බුදුහාමුදුරුවෝ තමයි. එහෙනම් සතිය තමයි. එහෙනම් අනිත්‍යයන් තමයි. ඒකට ඕන වෙලාවක ඇද ගන්න පුළුවන් එකම සතා මනුස්සයයි තමයි. ඒකත් ප්‍රශ්නයක් කරගත්තොත් එහෙනම් ත්‍රිලක්ෂණේ තේරුම් ගන්න නෙවෙයි හදාන්නේ. ඒ නිසා එයා දෙයි අපිට මේක ඉගෙන ගන්න දැන් මේක ඉගෙන ගන්න දැන් කියලා අපිට තියෙන ඒකට හැඩ ගැහෙන එක තමයි. ඉතින් මේක බොහොම හොඳයි. ඒ නිසා මේක මේ හැම ඕනම දෙයක තියෙන පොදු සමස්ත ලක්ෂණ නැත්නම් සාමාන්‍ය ලක්ෂණ කියලා කියනවා වෙනස් වෙන බව. මේක ප්‍රශ්නයක් කරගත්තොත් නම් කවදාවත් ගමනක් නැහැ. ඕන දෙයකින් ඕන දෙයකට යන්න පුළුවන්. අන්න ඒකට සූදානම් මනසකින් යන්න. එතකොට සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියන ආත්මෝපදේශය ඉදිරියට එනවා. අවසන් සිංහල ප්‍රශ්නය. ගරුතර ස්වාමීන් වහන්සේ මා සෑමදාම උදේ අවත මෛත්‍රී භාවනාව සහ බුද්ධානුස්මති භාවනාව කරමි. මේ මෙම් භාවනාව මගේ නිවන අවබෝධ කර ගැනීමට හැකි හැකි වේද? මොහේදීනදී පින්නස් කිරීමේදී බීමල බලය වැඩිවන්නේ ඇයි? මේ අටවක ආදී අනික් වලදී එසේ සිදුවන්නේ ඇයි කරුණාකර පහදා දෙන්න. අප කරන සෑම ක්‍රියාවකදීම ඒකෙහි සිත පිහිටුවා ඒ කිරීමෙන් අපට ලැබෙන ප්‍රතිඵලය විමර්ථ එය සිත දියුණු කිරීමට හේතු වෙනවා. මේ මූලික උපදේශ ආපු නැති කෙනෙක් ඔය කතා කරන්නේ. මේක අපිට මේ වැඩමුළුවට ආටපති ඉස්සල්ලාම දෙනවා මේ වැඩමුළුවේ කරන්න ඕන දේ. ඉතින් ඒකට මෙතෙන් ඇවිල්ලා මට උගන්වන්න යන්න දෙන්න එපා. මෛත්‍රී භාවනා කරන්න ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතිය කරන්න කියලා මට කියලා දෙන්න වැඩක් නැහැ. මෙහෙ දෙන්නේ උපදෙස් ටිකක්. මේ උපදේශන කොට අපිට හැමදම පොයේ. අපි දවස් 10ක දවස් 10ම අටසිල් සමාදන් වෙලා ඉන්නේ අටසිල්ද අටවකද පතලසක මොකක්වත් නැහැ. දිගටම කරන්නේ එක වචනය උත්තර දෙන්න මේ කරන සතිය වන්නේක විතරයි. ඉතින් ඒ නිසා කරුණාකරලා මම කියනවා ඒ මූලික උපදේශ පන්ති අහලා ඒක තේරෙන්නේ නැත්තම් ඒක කරගන්න බැරි නම් මේ ප්‍රශ්න අහනවා මිසක් මේ අරක දෙත්ත මේ පැත්ත ඇදලා ගන්නවා කියනකොට එතකොට අපිට මට මේ ඔක්කොම සබාව අරගෙන මේ පැත්තට යන්න වෙනවා. ඒක වර්කින් නෑ මගේ අති වෙන්නේ. මම දීලා තියෙනවා තේමාවක් කරුණා කළා ඒ මූලික උපදේශ ටික අහලා ඒක කරගන්න බැරිකමක් ඕ. අපහසුයක් තියෙනවා විතරයි අපි ධර්ම සාකච්ඡාවට ගන්න. නැත්නම් මේ ආලෝ මේ මේ අල්ලපු මේ ආණ්ඩුවේ තියෙන බදු ආදායම් බදු නීතිය හරිද වැරදිද කියලා අපි මෙතන කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක අපිට අදාළ නැහැ. ඒක ඒ වෙලේට අදාළයි. නමුත් අපි මෙතන ඉන්නේ මේ මූලික උපදේශ ටික දීලා ඒ නිසා මම කරුණාවෙන්ලා ඉන්නවා. මේ ප්‍රශ්න දීවෙකනට ඉල්ලීමක් කරන්න. නැත්තම් ඔය අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට ඉඳගෙනක භාවනා කිරීම පිළිබඳ දීලා තියෙන විනාඩි 18 අහන්න. අහලා උත්සාහයක් කරලා ඒ අනුව අපි සාකච්ඡා කරමු. නැතුව අතුරු ප්‍රශ්න මේකට ගන්නතු ගත්තොත් විශාල පිරිසක් ඉන්න තැනක ඔක්කොම කැලේට අදගෙන ගියා වෙනවා. මං කියන්නේ බුද්ධාංශ කියන්නේ කැලයක් කියලා. මං කියන්නේ මේ මෛත්‍රී භාවන කියන්නේ කැලයක්. නමුත් අපිට කුෂ්කර්මයේ උගන්වනවා. මිරිස් පාන කොටේ මිරිස් පාත්ති බටු ගහක් වුණොත් ඒක තන පොලිට ඉතලා ගලවලා දාන්නේ. මිරිස් නම් මිරිස්. ආන්නේ නිසා මේක දීලා තියෙන උපදේශ පන්තිට මොකක්ද වෙන්නේ කියන එක තමයි මට මතක් කරගන්න තියෙන්නේ. I final question in English. Dear most venerable sir, We thank you for your most valuable spiritual guidance. I have heard that many eminent quantum, quantum physicists like David H. Lin attempted to connect Buddhism with uh, quantum physics in that he talks about the unified field and the universal consciousness. Venerable sir, is in the state of Nibbana that they are referring to. The unlimited, boundless knowledge that Buddha reached at the enlightenment. Are we part of the universe and ultimately we gain the universal consciousness at the time of the realization of the blissful state of Nibbana. Sadhu, sadhu, sadhu. So this is another way of presenting but uh, they are going with the reductionism. The Buddha is going with the whole system approach. Some part of the Buddhism is to the reductionism. That is a special feature in Buddhism. In that sense, we can accommodate Buddhism science and we can be, we can, scientists can also go to the Buddhism through that channel. But they are talking completely two different approaches. So therefore, there's a very good article written by Venerable Bhikkhu Don't take Buddhist evidence to prove Buddhism. So they don't take scientific evidence to prove Buddhism. Buddhism nothing to prove. It is saturated by itself. and the scientists are making use Buddhism in order to prove it. That's a modern trend. Don't put it other way. Without any support of the science, Buddhism will prevail, Buddhism will thrive. And when you are continue meditation, unified three is nothing but mindfulness. When you are mindful, you are universal. Each and every moment you are mindful, you are almost like Buddha. Each and every moment you are here and now, that is exactly the same here and now of the Buddha. So if you wish to be Buddha, keep the mind stream of consciousness as, as much as possible in here and now, so don't find the distance from here to India and 2600 years, time and space will be cut off. You here become Buddha as far as you are here and now. Then we can understand what these scientists are talking about. They are even not of the kindergarten level. When, we are, when the Buddhism is concerned, Buddha mentioned all these things 2600 years ago without even a blackboard, even without a chalk. Now these bloody fellows, they need laboratories 26 miles long. Within that only they are searching about because they are not using this thing, they are searching external things. So it is utterly sure they will never reach the truth because they are extrovert. Buddhism is introvert. There are some relationships, but that relationships are utter coincidence. And I have my fair doubts they are utterly copying Buddhism and presenting them as their own interpretation, whether beings are started here or came from outside. 50-50 evidences are there. Buddha mentioned definitely came from outside. So those who are taking that part, they are the winners. It is just mystics, not scientific. Quantum physics also makes the science mystic. So as far as you go with the quantum science or chaos theory or near-death experience, you can't take Buddhist cap or scientific cap. They are changing. So we are in, a, in a such a transitional period. So let your children learn mindfulness, they will be the masters. Because mindfulness is the alleviating method, no friction. Anything you can accommodate and understand how these scientists are with the partial knowledge, they try to prove one by one. The Buddha is with the omniscient knowledge, therefore uh, proving this individual grain or individual vein or individual event is not much of a contribution or a criticism for the Buddhism. So, present day, remarkable age, because mindfulness is coming. Mindfulness become a universal, so I call it the unifying theory. It is unifying everything. So happy, lucky, because uh, the scientists also took the Buddhist inclination, uh, because whatever they refer the Buddhist kind of uh, interpretation, they of course backed by their scientific research, but the last interpretation is utterly personal. That is my view. So we have about 15 minutes until my take. මම ඉතින් ප්‍රශ්න සාකච්ඡා පොඩක් කියලා තේරුණා ඒක ඒක සුදු විඥානයේ ප්‍රඥාවෙන් නැතිනම් ඒක තියාගන්න බෑ කියලා. අවුරුදු දෙක තියාගන්න බෑ කියලා. මේ හම්බුන ක්ෂේත්‍රම් පොඩ්ඩක් මේ මේ භාවනාවේ ඥානෙ ගැන කොහොමද කියන්නේ? නැවත නැවත කිරීම. අනුපස්සන. ඒ දේම නැවත නැවත කරනකොට ඒක තමයි භාවනා කරනවා කියන්නේ. අපිට ඉඳපු ගමන් ටක් ගාලා මොකක් හරි මතුවෙනවා. ඒක මූල ධර්මයකොත් ඒක හොඳට සාක්ෂි වෙනවා. අපි අපි දැනගන්න ඕනේ තමයි මේක හරිනම් මේක සාක්ෂි මේ ප්‍රත්‍යක්ෂණය කරන්න ඕන සාක්ෂාත් කරන්න ඕන බුදුන්සේ දීලා තියෙන ඒකම නැවත නැවත කරන්න. එතන භාවනා කරන්න කියනත් ඒකයි අනුපස්සනා කරනවා කියනත් ඒකයි විපස්සනා කරනවා කියනත් ඒකයි. එහෙම නැවත නැවත බලන්නේ එක සැරයක් ඇවිල්ලා ගියා නම් සම්පූර්ණ බොරුවක්. නැවත නැවත එනවනම් ඒක ස්වභාවයි. ඒක යථාර්ථයි. ඉතින් නැවත නැවත එනවාද බලන්න ඒකට පහසුකම් ටික දෙන එක තමයි යෝගාවචරය කරන්නේ. ඒ ප්‍රශ්නේ තමයි අහන්නේ අපි නැවත නැවත භාවනාමය වාසියෙන් කරගන්න මොකද්ද කරත් ගන්න තියෙන්නේ බලපු දැන් නැවත නැවත බලන්න. ඒ තමයි අනුපස්සනාව කරනවා කියන්නේ. සත්තර සනුපස් අටතර සනුපස්සනා විපස්සනා ආදී වශයෙන් විශාල ක්‍රම රාශියක් බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා අපට. ඒ ඒ ඒ එකේ කරන්න වැටහෙන කවුඩෝල හැටියට ඒක නැවත නැවත කරන්න පුළුවන් එක සැරයක් බලපෑම් කරනකොට ඒක නැවත කරන්න තියෙන ඉඩ වැඩි. එයා හැඩ ගහන්න ඕනේ හැඩ ගහිලා එහෙම නැවත නැවත කරනවා රිසර්ච් කියලා තියෙන්නේ. ඒසන පරිේෂණ. පළවෙනි දරේ හම්බෙන්නේ එක ඒසනයක් සර්ච් එකක්. ඊට පස්සේ ඒකම නැවත ඩිසයින් කරලා කරනකොට රිසර්ච් වෙනවා. බුදුහාමුදුරු දීලා තියෙන පරිේශන ආර්ය පරිේශණය කියලා කියන්නේ තමයි ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ වැටහිච්ච දේ නැවත නැවත වැටහීමට එහෙම පිණිස කුමක් කළ යුතුද ඒ දේ කරන්න තේරෙනවද මොකද්ද තේරෙන්නේ ඒකට අනුග්‍රහ කරන්න විතර අපිට පුළුවන්. අපි බැලුවට ආය නොලැබෙන්න පුළුවන්. නමුත් එක සැරයක් ලැබෙ කරාට නැවත පේන්න තියෙන ගතිය වැඩි කියන එකක් තියෙනවා. ඕනම දැනට හිණයක් ගැහුවොත් එතන තව තව හිණ ගන්න තියෙන අවස්ථා වැඩි. මොකද ඉලෙක්ට්‍රෝන්ස් වැඩි වෙනවා ඒක. හිණයක් වෙනවා පස්සේ එතෙන්ටම හිණ ගන්න. ඒ නිසා හිණයක් ගහව දෙන ඕනේ නැත්නම් යන්න එතනින් පැත්තකට. හිණයක් කන්න ඕනේ නම් එන ගහව දෙන ඉන්න එකයි තියෙන්නේ. ඒක නිසා තමයි සංඥාව ගන්නේ මට මොකක්වත් නැහැ කවුවත් නැහැ මම තනියෙන් ඉන්න කෙනෙක් කියලා පුළුවන් නිකන් අර ඉස්සර තිබි ඉමෝෂන්ස් එකට අඳලා ගෙන අර ඒකට මේ ජීවිතේ ඉන්නකොට දැන් මම අවුරුදු 20කට ලංකාවේ ස්වාමීන් වහන්සේ කිව්වේ ඉමෝෂන්ස් වෙන්නේ නැහැ කියලා දැන් මම පෙන්වන්න සුද්ධි අසාධාරණයි කරනවා මට ගිහි ජීවිතය කියන එක පොඩ්ඩක් ඩිෆයින් කරලා දෙන්න. ඔයගොල්ලෝ ලොකුවට හිතන එක මොකෙන්ද මොකෙන්ද මේ ජීවිතෙන් ගෘහ ජීවිතේ වෙන් කළා කියන්නේ. බැඳී කුඩා. ඒ කාටද නැත්තේ? භවය කියන්නේ බැඳීම් තමයි. ඒකට ගිහි බැඳීම්ද, පැවිදි බැඳීම්ද, ගේසිත බැඳීම්ද, නෙක්කමසිත බැඳීම්ද කියලා. වනිකයි කොයි එක හරි මොකක් හරි බැඳීමක් තියෙනවා. ගිහි ජීවිතය කියලා ඕගොල්ලෝ ගාගෙන හිටියට ඕගොල්ලන්ට ගන්න කිසිම අයිතියක් නැහැ. ඉතින් ගත්තයි කියලා දෝෂෙකුත් නැහැ. පුදුම ආදායෙන් ඒක කරේ තියාගෙන ඇද කන විටිය කරේ තියාගෙන මැරෙන්න හදනවා. ගිහි ජීවිතය කියලා බුදුහාමුදුරුවෝ තෝ ගෑනු පිරිමි කියලාවත් ගන්න දෙයක් නැහැ යකෝ යක්ෂණී. ඒක ලියලා තියෙන සංයෝග විయోగ පරියාය සූත්‍රයේදී පුළුවන් නම් චෙක් කරලා බලපන් කියලා ගෑන් පරිමකමක්ක් තියෙනවා කියලා හිතට. හිතට කාලයක් නැත්තම් දේශයක් නැත්තම්. හිතක් කාලයක් දේශයක් තියෙන එකට නම් ඉතින් ඔක්කොම තියෙනවා. ඉතින් ඒකට බැඳීම් නැත්නම් නිකන් වුණා වගේ. බැඳීම් ගොඩාක් කරගෙන කියනවා මට අරක තියෙනවා මේක තියෙනවා කියලා මේ අහගෙන නැයි 1000 දාගෙන කතා කරන්නේ. කොහෙදෝ ගියේ නැයි. මට හරි ආසයි මේ අයියේ කතා කරන මයිකල් ජැක්සන් වගේ කෙනෙක් අල්ලගෙන මොකක්ද කොහොම මේ ගිහි ජීවිතය කියන්නේ පොඩ්ඩක් අපිටත් කියලා දීපන් කියලා කියන්නේ. නෑ මොකක්වත් ඒ දෙකේ කිසිම වෙනසක් නෑ මම මේ දෙකෙන් භාගේ භාගේ ගත කරලා තියෙන මිනිහෙක්. අවුරුදු 37ක් 36ක් විතර ගිහි ජීවිතේ. ඉතින් දැන් පැවිදිලා තවරුදු 65ක්. කිසිම වෙනසක් නෑ. ඔයගොල්ලෝ මොන જાතියෙන් කියලා එන්න බලන්න මයිත් එක මේ කියලා දෙන්න බලන්න උගේ ජීවිතේ මෙන්න මේ දේ අංගවිල්ල තියනවාද නැත්නම් රැස් විදින පටන් ගන්නවද පැවිදි වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා මොකක්වත් නැහැ. දැනට කන්නේ. ඉතින් මේගොල්ලෝ ඩයබටිස් වෙච්චාම ප්‍රෙෂර් වෙච්චාම ඒ කන්නේත් නැහැ. ඇහැට කන්න ඇතිගේ ඕනෙව ඒතර දෙයක් නැහැ. මම දන්නේ ඔයගොල්ලෝ ඔළුවේ තියාගෙන ඉන්න පව් කියලා හිතනවට සොරි කියලා හිතනවා. ඒ තරම්ම මේක කරේ තියාගෙන කවුරුත් දීප එකක් නෙවෙයි ඉල්ලගත් එකක් නේ. අපි මේ මේ කතාවක බඳින ක්‍රමේ එnde ඉස්සරලා. දැන් ශිෂ්ටාචාරය කොච්චර දාන්න කල්ද කියලා දන්නවද කසාදේවිලා. එදා ඉඳලා තමයි ටෙන්ෂන් එක අවිටි ඉස්සලා ගිහි ජීවිතේ පැවිදි ජීවිතේ කිසි වෙනසක් නැහැ. ඉතින් කලී ඉන්නවා සනුවරේ ඉන්නවා කැමති නම් තනි වෙනවා. තනියලිය වෙන්න පුළුවන් නැත්නම් කැලේ ඉන්න පුළුවන්. මේ ওই ජීවිතයේ ආයේ මේ ළඟදී ගන්න පටන් ගන්න තුණු හරපෙ නිසා. ඒක ඔච්චරම ගලවන්න බෑ නේද? ඉතින් සෝරි තමයි. පච්ච කෙටුවක් ගලවන්න පුළුවන්. පච්ච මකන්න පුළුවන්. එනිසා කර්මා කරලා මනුස්සකවට බහි. ඔයගොල්ලෝ අමනුස්සයි. මම පැහැදිලිව චෝදනා කරනවා ඔයගොල්ලෝ ගිහිය කියලා කියන හැම වෙලාවෙම අමනුස්සයි. ඔයගලන්ට කවදාකවත් මනුස්සය දැන් මනුස්සය විදියට බලන්න හිතන්නත් බෑ. මොකද ඒ ගිහිකම මේ ආගම, ඒ රට, ඒ ජාතිය, ඒ අරක මේක ඔළුවේ තියාගත්තට පස්සේ කක්ක හොරි. හොරි සෝරි කියලා ඉතින් ඒකයි මම නිතරම සෝරි කියන විදිහට පාවිච්චි කරන හොරි හදාගෙන ඉන්නේ. කවදාකවත් එහෙම මනුස්සයෙකුට මනුස්සකම නැහැ. වෙන්න බෑ. එයා හිතනවා මනුස්සෝ වුණොත් එහෙම හරිම අසාධාරණයක්. ඔක්කොටම සමසේ සලකන්න ගියොත් එහෙම වැරද්දක්. ඒ ඉතින් මේ තමන්ගේ දරුවන් සලකන්න බෑ. පව් අපා. පව් අනවශ්‍ය දේවල් දාන්න එපා මේකට දාපු ගමන් ඉතින් මේ එක්ක කැන්සරයක් එන්න ඕනේ එක්ක මොකක් හරි මොළේ අපේ සත්‍යයක් ගන්න බෑ. මේක නිතරම කවනවනේ මේ. මගේ අපේ කිහිකම අනම්මනම් කියලා. ඕනම දිනකට දවසකට 20 සැරයක් පින්නොත් ඕනම ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඌ එක කනවලු. හිට්ලර් තමයි ඉස්සෙල්ලම කිව්වේ ඒක. ඕනම ඇඩ්වර්ටයිස්මන්ට් 20ක් පින්නොත් එවන දන්නේ නැතොත් සුබ භාගයට කියලා බඩුවක් තරන ඇවිල්ලා තියෙනවා දන්නේත් නැහැ. මොකටද කියලා දන්නේත් නැහැ. අරගෙන තින්නෙත් නැහැට. සල්ලිති පිලත් නෙවෙයි. එනිසා මේක නිතර උරේ වද්ද ගන්න යන්න එපා. අද ගත්තොත් ඉතින් කලු කලෙවලු අහගත්තා වගේ තමයි. මනුස්සකම ගන්න නිතරම එළියට. බුදුහාමරෝ දේශනා කරලා තියෙන මිනිස්සෙින්ද බෞද්ධයන් විතරක් නෙමෙයි. බෞද්ධ ඉතිකරේක රැකගෙන එන එක තමන්ගේ පරමේතුකම කියලා සලකන කටයුතු කරව මිසක් ඒක නිතරම ආයසල මනුස්සකමට දාලා ගන්න. පන්නරේ තියන්න නිතරම මනුස්සකමත් එක්ක. එතකොට හරිම සරල ජීවිතේ, හරිම ඍජු ජීවිතේ වගේම හරිම අහිංසකයි. ඔය ගීකම ගත්ත ගමන් ඔල්ල මොළ නැහැ. මම ඝර්ෂයට උත්තර දුන්නේ නැහැ මොකද්ද ගීකම කියන්නේ අන්නේ විදිහට ගීකවත් ගියවක් කරලා ඒ පුරුදු දියේ සම්පූර්ණේ ඒ පුරුදු ඒ පුරුද්දට බය බය නැත්නම් ඉන්නේ පුරුදු ලක්ෂණයි බය බය කරනවා නම් ඉන්නේ මොකද ඒ නිසා ඒක නම් උත්තරේ නිවන කියන්නේ තනිකම අපිට තියෙන නිවනට බය. fear of freedom කියලා කියනවා මේකට fear of novelty කියලා කියනවා neophobia කියලා හැම මිනිස්සෙක්ම අලුත් දේවල් වලට බයයි. බුදුජානකසේ දෙන අයෝනසමනසිකාරය කියන්නේ පුරුදු දෙයි. යෝනසමනසිකාරය කියන්නේ හැමදාම අලුත් දෙයක්. ඒ නිසා අපි කවදාකවත් නිවනට යන්න කැමති නැහැ. නිවනට යන්න කිට්ටු කරනකොට බය වෙලා පිටිපස්සට එනවා. ඒ මොකද අලුත් දේවල් වලට කැමති නැහැ. ඒ නිසා සෙල්ලක්කාරින්ද විතරයි ඒ රැඩිකල් වාදින්ද විතරයි එහා පැත්තට යන්න පුළුවන්. අනික වල එතෙන් ඇවිල්ලා අතර වෙලා ආපහු ධන්නයක හොඳයි නොදන්නය කාට වැඩි කියලා ධන්නයකත් එක්ක බුදියලා. මේ ගමනේ තියෙන හැමදම අලුත් වෙනස් වීම බලාපොරොත්තු වෙන්න කද්දාක හිතුව දෙ වෙන්නේ. ඉතින් මොකද ප්‍රශ්නේ? ඒ කවුරු කරපු වුණේ මන්නේ ඒකට ලෑස්ති වෙච්ච දවසේ ඌ ගඟත් එක පෙරලිලා පාසි බැඳෙන්නේ නැති ගලක් බවට පත් වෙනවා. නැත්නම් නතර වුණොත් පාසි බැඳෙනවා. ඒක නිසා මේ න්‍යායක් තියෙනවා. ඒ න්‍යායදී හරියම ලේසි වැඩේ තමයි මම නම් දන්න විදිහට මිනිස් එක්කනේ. කලහතුකින් තමයි කෙනෙක් දවසක එක චිත්තක්ෂණයක්වත් මිනිස් එක්කනවාද කියලා මට දැකලා. ඒ තරමටම මොකක් හරි මන්ත්‍රයක් ජප කර කර ඉන්නේ. මොකක් හරි ඉන්ට්‍රෙන්ෂන් නැතිව. ඒකට ඇද ඇද ඉන්නේ. මිනිස් එක්ක වෙන එකම චිත්තක්ෂණය මම දැන් මෙතන කියන චිත්තක්ෂණය විතරයි. ඒක පුළුවන් තමයි දෙන්නේ ඒක හරි නිකන් ඇල්ලතර බොනවා වගේ. කිසි ටේස්ට් එකක් නැහැ. අනිත් හැම එකකටම ටේස්ට් එකක් තියෙනවා, අබ්බැහියක් තියෙනවා. මේකේ මේ ආස්වාදයක් තියෙනවා. මේකේ නැහැ. පුළුවන් තරම් බලන්න මිනිස්සෙක් වෙන එක හරිම අමාරුයි. අපිට කියන්නේ නම් මිනිස්සයා කියලා තමයි හැබැයි. මනුස්සයා කියන සතා කියලා තමයි කියන්නේ. කවදාකවත් නැහැ. බුදුරජාණන්සේ පාවිච්චි කරන වචනයක් මගෝ කියලා. පపంచාබිරතෝ මගෝ. නිතරම ප්‍රපංච කරගෙන ඉන්න මනුස්සයා මුර්ගියෙක් වගේ කියනවා. නිදහස් වෙච්ච එකම චිත්තක්ෂණයක් අපිට මොනවා හරි කල්පනා කරගෙන පපංචාබිරතෝ මගෝ. ඉතින් ඒක අටුවාචාර්ය වහන්සේලා මගෝ කියන වචනය මේ මුර්ග කියන විදිහට පරිවර්තනය කරන්නේ නැහැ. මෝඩයා කියන වගේ පරිවර්තනය කරන්නේ. මේ ලොකු සාංශී කියනවා බණ කියනවා ඇඟට නදෙන්න ඔය මගෝ කියන වචනේ අනුව තමයි මුර්ග කියන වචනේ තැවිලා තියෙන්නේ. ඒක රිදෙනවනේ නැත්තම්. හොඳයි අපි වෙලාව හරි වෙන තියෙනවා කතා කරමු. ස්වාමීන් වහන්සේ මට දැන් ප්‍රකාශ කිව්වලා ආනාපාන සතිය පදන් කියනකොට මේ ඔළුවේ ඇතුලේ නිකන් වැක්කිරෙනවා කියලා මම වාදයට මේක පිටපත කියලා ඒ වුණාට මට හිතාගන්න බෑ මේක තාපමාන කාර්ය කරවන්න අනිත්‍ය දකින්න මේකේ කියලා ආනාපාන සතියට මම වෙන්නද කරන්නේ කියන එක හිතාගන්න නෑ කොයි එක වුණත් තමයි ආනපනට ආවත් ප්‍රශ්න නෑ ධාතු මනසකාරය වුණත් ප්‍රශ්නයක් නෑ එහෙම නැත්නම් අනිත්‍ය වුණත් ප්‍රශ්නයක් නෑ ඒ තුනේම තියෙන්නේ සතිය තියෙන අවස්ථා තුනක් එකක් තෝරන්න එපා ඒක එක වෙලාවල් වලට මේ වැగిරෙන ගතිය ධාතු එතන ඒක හැඩයකට හිටින්නේ නෑ තරුණ ගංගික ජීවිතේ මීරපපා ආදරේ මොකක්ද තියෙන්නේ ලපලු ළඟයි දෙපැත්තේ කියන ගල්නගගේ ජීවිතේ ඉතරයි. එහෙම නැත්නම් ආනපන. මේ ආනපන ඇතුලේ මේ වෙන්නේ. ඒ නිසා මේ ආනපනෙන් පිටු දෙයක් නෙවෙයි. ඒ නිසා තුනම එක මල්ලකට ගහිලා තියෙන සත්‍යකෙන් නූලේ. ඒ නිසා තෝරන්න එපා. ඒ තුනටම හේම එන්න අරින්න. එතකොට පිපිදීමක් තමයි වෙන්නේ. ඒකට මේ අපි ඒකට කියන්නේ සාදර වෙන්නේ කියලා. එහෙම නැත්නම් ලෑස්තිලා යන්න. මේකට වැඩිය මේක හොඳයි කියලා මේ දෙන්න එපා ජජ්මන්ටල්. එහෙමම යන්න අරින්න. එතකොට යා පද මාරු කරා. ඒ මාරු කරාට තුනම එකයි මේ කතා කරන්නේ.